අපිට යෝනිසෝ මනසිකාරය ගැනම තව පොඩ්ඩක් වැඩිදුර දැනගන්නත් තිබ්බොත් හොඳයි කියලා හිතුණා නිශාන්ත මහත්මයා. අර දැන් අපි එදින්දා වැඩ කටයුතු කරගෙන යනකොට සීයේ කල්පනාවෙන් මේ වැඩ කරගෙන යන්න ඕනේ. දැන් මේක අර අපි ගලපලා බලලා ආයතන වලින් මේ වෙන එක මේක අනිත්‍ය දෙයක්. ඒ වගේ දැන් හැම වෙලාවෙම අපි එහෙම හිතන්න ඕනද නැත්නම් මොකරි අපිට තදින් අපේ හිතේ තදින් බැඳිච්ච වෙලාවක විතරක්ද හිතන් ඒ වගේ දෙයක් කල්පනාවට වෙන්න ඕනේ. දැන් සමහර දේවල් කරගෙන යද්දී අපි නිකන් මේ රිමෝට්ලි වගේ ඔටෝමැටිකලි ඔහේ කරගෙන කරගෙන යනවනේ එක එක දේවල්. එතකොට ඒ එහෙම කරගෙන යන වෙලාවේදී මේක ගැඹුරින් කල්පනා කරන්න ඕනේ වෙනවද? නැත්තම් දැන් අපි මොකරි අපේ හිතවතෙන් දැන් අර දාලා තිබුණ මෙහෙණින් වහන්සේට කොද්දෝ දාලා තිබුණනේ අර මේ විකේ ධම්මරණ එකේ අර පොඩි විස්තරයක් ළඟම ඥාතියෙ මැරුණාම අපිට තද දුකක් ඇති වෙනවා. එතකොට අපි ඒ ගැන පශ්චාත්තාප වී දවස් ගණන් ගත කරනවා. ඊට පස්සේ ටික ටික ඒක අකාමකා යනවා. එතකොට අපිට ආපහු සාමාන්‍යයෙන් එදිනෙදා දෛනික වැඩ කටයුතු වල නිරත වෙගෙන යනවා. ඒ වගේ තදින් බැඳිච්ච තැන්වලදී අපිට තද කම්පනයක් ඇති වුණු තැන්වලදී විතරයිද මේක මේ වෙනව නැත්තම් මේ හැමදේම සිහියෙන් දකිනවා කියන එක තව පොඩ්ඩක් වැඩිදුරින් පැහැදිලි කරගන්න පුළුවන් නේද? ඔව් දැන් මෙහෙමයි. දැන් අපි දවසේ වැඩ කරනකොට අපිට මුලදී පොඩි වෙහෙසක් ගන්න වෙනවා නේද? මොකද දැන් මේක නුහුරු දෙයක්නේ. දැන් මේ වැරදියට ගිය ගමන නිවැරදි කරන්න යන තැන තමයි හරිම අමාරු මුල් ටික. ඔව්. මම මේ කියන්නේ. එතකොට ඒ හරියදී අපිට පුළුවන් තරම් අපි පුළුවන් නම් බලනවා නම් අපි මේ ඒ කියන්නේ මේකට රැවටෙන්නේ නැතුව නොරැවටීම තුළ ඉන්න පුළුවන්කමක් තියනවා නම් අන්න එතන මේ ගමන ටිකක් ඉක්මනට වැඩෙන්න ටිකක් හේතු වෙනවා. නමුත් ඒක හැම තැනටම හැම මොහොතේටම ප්‍රායෝගික වෙන්නේ නැහැ මුලදී. අන්න ඒකයි. එතකොට එහෙනම් යම් වීරියක් තියෙන්න ඕනේ මේ වැඩේට. අන්නේ වීරියක් තියෙන්න ඕනේ. එතකොට වැඩි ප්‍රමාණයක් දවසේ අපි එකපාරම මුලදී ඔක සම්පූර්ණ දවසේම ඕක හැම තැනකදීම ඉන්න ගියහම මේ ධර්මයත් එපා වෙනවා. බෝරින් වෙනවා මේක. ඔක කරන්න බෑ ප්‍රායෝගිකව කොහොමවත් වෙන්නේ නැහැ. එන අපිට මුලදී මුලදී අපි යම් ප්‍රමාණයකට මේක පටන් ගන්නවා. දැන් ඔබට අපි හිතමු දැන් ඔබ තරබාරු කෙනෙක් නම් ඔබට බර අඩු කරගන්න කපාරම කන ඔක්කොම නවත්තලා හරියනවා. බෑනේ. <laughs> ඔබට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ටික ටික ටික ටික අඩු කරලා ඔබට පුළුවන් ඒක පාලනය කරගන්න නේ. ඔබට අවශ්‍ය කරන ප්‍රමාණය මේ ටික තිබ්බනම් ඇති කියන තැනට එන දවසක් එනවා නේද? අන්න එතකන් ඔබට ටික ටික ටික ටික ටික ටික මේක අඩු කරගෙන යන්න වෙනවා. අන්න ඒ වගේ. මුලදි මුලදි අපි ටිකක් මේ ඒ කියන්නේ පොඩි පොඩි ආයාසයක් ගන්න ඕනි මුලදී මේ වැඩේට. මුලදී මුල කාලේ. එහෙනම් ඒ කාලෙදී පුළුවන් තරම් බලනවා. ඉතින් මොකක් හරි අරවා කිව්වා වගේ. දැන් හොඳ කැටගරි එකක් ඔයා පෙන්නවා. ටිකක් තද්දට බැඳිනේව තියෙනවනේ. තද්දට වදිනේ. අන්නේ තැන්වලදී පොඩ්ඩක් ඉස්සල්ලා වැඩේ පටන් ගන්නවා කරන්න. දැන් අපිටම කෙනෙක් මැරුණා. හරි. මැරුණා කියනකොට දැන් ඔයා ඉන්නවා මේ අවබෝධය තුල. අවබෝධය දැන් දුකක්. අන දුකක් එනකොටම කල්පනා කරලා බලනවා. ඇයි දැන් මේ දුක ඇති වෙන්නේ? මේ මැරිච්ච කෙනා දුකයි කියලා දැන් දැනින්නේ ඇයි? කොහොමද හම්බ වෙන්නේ? එහෙනම් එයා එයා එයාගෙන් සැපක් හම්බ වෙලා තියෙනවා. අන්න දැන් බලනවා. ඒ නැති වෙච්ච නිසානේ දැන් ඒ සැප නැති වෙච්ච නිසා තමයි දුකකටපත් වෙලා. එහේ මේ දුකයි කියලා කියන්නේ කවුද? අන්න දැන් බලනවා පොඩ්ඩක් විග්‍රහ කළා. එහෙනම් සැප එයා හිටියානම් අනේ හිටියානම් හොඳයි කියලා කියන්නේ මේ හිතමයිනේ. ඔන්න බලන්නකෝ වැඩි. <laughs> කවුරුවත් නෙමෙයි හිතම තමයි කියන්නේ. එයා හිටියානම් හොඳයි කියලා. අන්න බලන්න එයා දැන් නැහැ. අන්න වන්ද එයා නැති එක දුකක් බවට පත් වෙලා තින්නේ. හිටියනම් හොඳයි කියන සිතුවිල්ල මේ වෙලාවේ නැගලා එන නිසා නේද? අන්න බලන්න. අන්න දකිනවා මේක එහෙනම් මේ මේ හිතේ ගේම් එක දැන් ඔයා මුලින් දැකලානේ තියෙන්නේ. දැන් මේ අවබෝධයට ඒ කියන්නේ යම් යම් වැටහිමක් වුණා නම් ඒ වෙලාවේ ඔබ දකිනවනේ මේ සිද්ධිය. එහෙනම් මේ දුක මේ දුක මතමයි සැප කියන එක හටගන්නේ කියන එක. එතකොට එහෙනම් දුකයි සැපයි කියන දෙකම තියෙනවා. සැප කියන තැන තියෙන්නම යට තියෙන දුකයි ප්‍රමාණයටම තියෙනවා. දැන් මේ පණිවිඩය ඇහුණානේ නේ? හරිනේ. අන්න හරි. එතකොට ඔබ අන්න ඒක දැන් ඔබ දකිනවා. දැන් ඔබ දුකටපත් වෙන්න යනකොටම ඔබට ඔබ මතක් වෙනවා. අන්න මතක් වෙනකොට ආ බුදු ධානන් වහන්සේ පෙන්නවා මෙතනනේ මේ මේක දැන් දුක් වෙලා වැළපෙනවා කියන්නේම ඔබ දුක අවබෝධ කරලාද නැත්ද? ওই ටිකම නේද අර කිසිම දහමක් දන්නේ නැති හැමෝත් කරන්නේ. තිරිසන් සත්තුත් කර අන්න ඒක ඔබත් එතන වැටෙන්න ඕනේ. අන්න ඔබට එනවා නේද? ඔබ දැන් අන්න ඔබට නුවණ නුවණ මතු වෙනවා නේ. අන්න ප්‍රඥාව. අන්න බලන්න ඔබට මේ මොහොතට එනවා ටක් කරා. මේකේ දුක් වෙන්නවත් සතුට වෙන්නවත් තියක් තිබිලා තියෙනවා. මේ දුකයි සැපයි දෙකම එන්නේ මෙතනින් නේද? ඔයා තුලින් නේද එන්නේ. දැන් මේ මැරිච්ච කෙනාගේ මේ මලගේ එහා ගමක ඉන්න වෙන අනිත් අයට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට ප්‍රශ්නයක් තියනවාද? අපිට කුකුසුස ගැටලුවක් නැහැ අන්න බලන්නකො. එහෙනම් ආ එහෙනම් මේ බැඳිලා තියෙන නිසා තමයි මේක විරන්න වගේ ඔයාලට මේ මේ මේ මේ මේ ඔයා මේ ධහම දැන ගැනීම තුල යම් අවදියක් වෙලා තියෙනවනේ ප්‍රඥාවේ. අන්න එතනින් ඔබ මේක බලනවා. අන්න බලන්න ආපුදුකට දැන් මොකද්ද වෙන්නේ? ආපුදුක නැවතිලා දැන් ඔබ යෝනිසෝ මනසිකාරයක ඉන්නවා. ඒක හරහා. නේ? හරිද? එහෙනම් අවුරුදු 60ක් 70ක් ගිහිලා මැරෙන කතාවක් නේ ඔබ බලන්නේ. ඔබ බලන්නේ මේ එහෙනම් බලන්න දැන් මැරිච්ච කෙනාද මැරිලා ඉවරයිනේ. දැන් මැරිලා ඉවරයි. දැන් ඔබට මේ වෙලාවේ දුක එන්නේ යා මැරිච්ච නිසා නෙවෙයිනේ. ඔබට මේ සිතුවිල්ලක් එන නිසා නේද? යා හිටියනම් හොඳයි කියලා. අපරාධේ මැරුණේ කියලා. ඒක හරියට. අන්නව එහෙනම් අර මලකඳේ ප්‍රශ්නයක් අන්න හරි අර මලකඳේ ප්‍රශ්නයක් නෙවෙයි නේද දැන් තියෙන්නේ මේ සිතුවිල්ල නැගලා එන නිසා නේද දැන් ඔබට අන්න බලන්නකො වැඩි. අන්න ඒකයි අල්ල ගන්න ඕනේ අපි. අන්න එතනයි අල්ල ගන්න ඕනේ. එතන තමයි හොරා ඉන්නේ. ඒ කියන්නේ අපේ මේ සිත හැම තිස්සෙම මේ අනිච්ච ස්වභාවය තුල දික්තයක්මයි ගොඩනගන්නේ. හොඳ නරක කියලා දෙකක් ගොඩනගනවා. සැප දුක කියලා ගොඩනගනවා. ප්‍රිය අප්‍රිය කියලා ගොඩනගනවා. ආන්න බලන්න මේ විදිහට දෙකී දෙකීවමයි ගොඩනගන්නේ. ඒක මේ හිතේ ස්වභාවය. ඒ නිසාමයි අන්න බලන්න දැන් ඔබ ඒ දුකටපත් වෙන මොහොතේ ඇත්තටම ඔබට මේ වෙලාවේ හිතේ තියෙන අර සතුට කියන පැත්ත ඇවිල්ලා. ඒකට සාපේක්ෂව තමයි ඔබ දුකටපත් වෙන්නේ. ඔබට තීරණක් දන්නේ ඒක කිව්ව කෑල්ල. ඒක හැක හැංගිලා තියෙන එක. ඔන්න ඔය හැංගිලා තියෙන කෝණේ තමයි ඔන්න ඔය හැංගිලා තියෙන කාව තමයි අල්ලගන්න ඕනේ. ඒ කියන්නේ ඔබේ බලාපොරොත්තුව. බලාපොරොත්තුව කියන්නේ මොකද්ද? බලාපොරොත්තුව කියන්නේම අවිද්‍යාව. යම් පිච්චන් නලවිති තප්පි දුක්ඛ අන්න බලන්න ඔන්න ඕක ඔළුවේ තිය හොඳට තියාගන්න හරි ඔන්න ඔය කෑල්ල හරි හොඳටම ඔළුවේ තියාගන්න ඕන දෙයක් ඕගොල්ලන්ට මේ ගමන යනකොට බලන්න බලාපොරොත්තු කියන එක් තැනම මොකද තියෙන්නේ මොහේට අහු වෙලා තියෙන්නේ ඔබේ බලාපොරොත්තුව මොකක්ද එයා හිටියානම් හොඳයි කියන එකනේ ඔව් අන්න ඔබ හිතුවත් නැතත් ඔබට ওই කොටස දිනන ඕක ඇතුලේ ලියවිලාම ඇතුලේ තියෙනවාමයි. ඒක නිසා තමයි ඒක නිසයි ඔබ දුකටපත් වෙන. අපි දුන මාසයක් විතර වෙනවා කියලා ඒත් අපි කතා කරන්නේ අයියෝ ඉන්න කාලේ මෙහෙමයි හරි හොඳයි එයා මෙහෙම. දැන් බලන්න දැන් මැරිලා ඉවරයි නේද? ඔක්කොමත් කරලා ඉවරයි. දැන් එහෙනම් එතන ප්‍රශ්නයක් නෙවෙයිනේ තියෙන්නේ. දැන් මෙතන මේ හිතට හිතේ නේද ප්‍රශ්නේ තියෙන්නේ. මේ වෙලාවේ යා හිටියා නම් හොඳයි කියලා නැගලා එන මෙන්න මේ චිත්තාරම්මන නිසා නේද ප්‍රශ්නේ තියෙන්නේ දැන්. අපි ඕනෝක දකින්නේ. අපි දකින්නේ ඕනෝක. එහෙනම් ඔය ජීවිතේ හැම තැනකදී මොනවා වගේ. අර ටිකක් ඕක අපිට වැඩියෙන් දැනෙන තැන්වලදී මුලින් මුලින් පටන් ගන්න. මුලින් මුලින්. ඒ දැනෙන තැන. ඒක අන්න බලන්න ඒක දැකපු තැනම බලන්න දැන් ඔබ රැවටීමකට අහු වෙන්න ගිය තැන ඔබ මේ ධර්මයේ නිසා නොරැවටීමට වැටුණා නේද? ඔබ දැක්ක නේද එතන වැඩි? අන්න බලන්න අකුසල ධර්මයක් නැගලා ආවා. කුසල ධර්මයකට පරිවර්තනය කරා. අන්න ඔය මොකද සතර සම්මප්පදාන වීර්යය. නවලන්න. දැන් ඔබ ඒක තුල දකින්නකොට ඔබ ඔබට පේනව නේද? අනේ මේ ධර්මයේ අවබෝධය නිසා නේද මම මෙතන මට දැන් මෙතන මේ මේ මේ විදිහට මේක දැනින් මේ විදිහට ඔබ දකින්නේ ලෝකයේ. මෙතන ඔබට මේ මේක ප්‍රශ්නයක් නොකරගන්න. අන්න ඒ තුලින් ඔබට බලන්න අර වැඩිච්ච කුසලයේ තවතුරටත් වර්ධනය කරගන්න. ආන්න බලන්න. අන්න බලන්න ඒ තුල ඔබ අප්‍රමාණ සතුටකටපත් වෙන. දැන් මෙතන මලකයක් තියෙන්නේ. හැබැයි ඔබ තුලට මේ වැඩෙන කුසලයේ නිසා ඔබ ඒක ඔබට එතන ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. අන්න බල ඔබ ඒක උපේක්ෂාවෙන් කියන්නේ ආර්ය උපේක්ෂාවට ඔබ යන්නේ. උපේක්ෂාව ගුවන් දෙකක් තියෙනවානේ. ආන්නේ ඒ පැත්තට තමයි ඔබ යන්නේ. තේරුණාද? මේක තමයි ස්වභාවය. හරි. දැන් ඔබට එතන ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබටත් අන්න ඒ වගේ මම කියන්නේ හැම තැනකදීම ඔබට මේ ජීවිතේ ගත කරනකොට ඕක අපිට හැමදෙස්සෙම කරන්න පුළුවන් එකද කරන්න බෑ. මුලදී අමාරු. නමුත් අපි පොඩි උත්සාහයක් ගන්නවා. මේක මුලින් මුලින් මුලින් මුලින් මේ විදිහට දවසකට එකක් දෙකක් හරි ඔබ කොහොම අල්ල ගන්නකොට ඔබ කොහොම පටන් ගත්තාම ඔහොම ඔහොම ඔබ ටික පුහුණු පුහුණු වේගන යනකොට ඕක નિરાයාස වෙන්න ගන්නවා. එන්නකොටම දකින්න. ඔබ ඔබ වෑයම් කරන්න ඕනේ. ඔබේ වෑයම අඩු වෙනවා. තේරුණාද? ඒක નિરાයාස වෙන්න ගන්නවා. ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික નિરાයාස වෙන්න ගන්නවා. අන්න එතකොට මේක හරි පහසුයි. අන්න එතකොට තමයි වෑයම් නොකරමින්ද, පිහිටා නොසිටිමින්ද මේ ගමන යන්නේ. තේරුණාද? අන්න ඒකයි. ඉතින් එහෙමනම් අපිට මේ දවසේ අපි කරන වැඩවලදී අපි බලන්න පුළුවන් තරමක් ඒ අපිට හම්බ වෙන තැන්වලදී පොඩ්ඩක් විදර්ශනා කරනවා. විදර්ශනා කරලා බලනවා යෝනිසෝ මනසිකාරය මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ කොහොමද? ඉස්සෙල්ලාම අර ඔයා කිව්වා වගේ ටිකක් ටිකක් තදට දැනෙන තැන්වලින් අල්ල ගන්නවා. ඔහොම ඔහොම බලාගෙන යනකොට තමයි චූටි චූටි තැන් ඒ කියන්නේ දැන් ඔබේ ගෙවල් ළඟ තියෙන ගෙදර තියෙන ලොකු කුණු ගොඩක්. දැන් ওই ලොකු කුණු ගොඩක් තියෙනකොට ඕක ඔයාට පේන්නේ මොනවද? ලොකු ලොකු තියෙන ලොකුවට පේන්න තියෙනව නේද පේන්නේ? ඔව්. ලොකු කුණු එතකොට ඔය ලොකු කෑලි ටික අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන යනකොට නේද ඔතන දැන් ඔන පිරිසුදු වෙනවා. ඊට පස්සේ එතකොට නේද වෙන්නේ චූට්ටක් තිබුණත් දැන් පේනවා නේද පොඩි පොඩි ඒවා ඊට පස්සේ. නැත්නම් ලොකු ඒවා නැති වෙනකොට දැන් මොනවද වෙන්නේ චූටි චූටි ඒවා නේ. අන්න බලන්න වීතික්කම පරිඋත්ථාන අනුශය කියන ස්වභාවයට ඔය ටික ටික ආන්න බලන්න. ඒ කියන්නේ ඔතන කුණු ටික අයින් වෙන්න අයින් වෙන්න ලොකු ලොකු ඒවා අයින් වෙන්න අයින් වෙන්න අන්න අර පිරිසිදු වෙන්න ගන්නවා. පිරිසිදු වෙනකොට චූටි එකක් ලොකු එකක් හැටියට පේන්න ගන්නවා. ඔබ ඒකට කැමති නැති වෙනවා. අන්න එහෙමයි වෙන්නේ. හරියට ඔබ දැන් මේක පිරිසිදු වෙන්න පිරිසිදු වෙන ඉස්කෝලේ යන කාලේ ඔන සුදු ඇඳුමක් ඇඳ යන චූටි ගුණ පොඩ්ඩක් ගෑවුනත් කොහොමද දැන්? ටක් ගාලා හොද ගන්න නේද බලන්නේ. ඒක ලොකුවට පේනවනේ. අන්න ඒ වගේ. ඔය හිතෙත් එහෙම තමයි. හිතේ චූටි දැන් ඔය පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න වෙනකොට මොකද වෙන්නේ? කම්පණය අඩු වෙනවා. ඒතකොට බලන්න කම්පණය අඩු වෙනකොට චූටි දෙයකින් හරි කම්පැනි වුණොත් ඒක ලොකුවට දැනෙනවා නේද? ඔව් ඒක තදින් දැනෙනවා පොඩි දෙයක්. අන්න ඒක ලොකු එකක්. හැබැයි ඉස්සර ඔක දැනුනේම නැහැ. ඔව්. අන්න බලන්න අර පොඩි කුණු කෑලි ඉස්සර පෙනුන්නේ නැහැ. පෙනුනේ අර ලොකු ලොකු ඒවා නේද? දැන් මේ චූටි කුණු කෑලි පේන්න ගන්නවා. අන්න ඒක. ඔබට තේරෙනවද ඒ කිව්ව ස්වභාවය? මේ වෙන වෙන සිද්ධිය අන්න. එතකොට එන යෝනිසෝ මනසිකාරය ඔබට ඕක විශේෂයෙන් කරන්න ඕනේ. අපි හිතමු ඔබ කැම ටික බෙදා ගන්නවා කියලා කන්න. තේ එකක් බොනවා කියලා. ඔය හැම තැනකදීම ඔබට 100න් ඔබට මේ වෙලාවේදී ඔබ මතක් වුණොත් ඔබ ඒක කරන්න. ඔබ ඒ වෙලෙදි බලන්න ඔබ අන්න ඒක අන්න ඒක තමයි. දැන් ඔබ টয়ලට් එකට යනවා. ඔබ යනවා මේ මූණ හොදන්න. ඒ වෙලාවේ දත් මදිනකොට අන්න බලන්න ඔබට මේ හැම තැනකදීම මේ මේ මේ මේ කියන්නේ අපි හතර ඉරියව් පවත්නකොට මේ ඔබට ඉරියාපතිය කරන්න පුළුවන්. හරි පහසුවෙන්. ඔබ ඇඳුමක් අඳිනකොට ඔබ දත්ම අඳිනකොට ඔබ টয়ලට් එකට යනකොට ඔය හැම තැනකදීම ඔබ ඇවිදිනකොට මේ හැම තැනකදීම ඔබට මතක් වෙන වෙලාවදී ඔක් කරන්න. ඉස්සර මුල කාලේ ගැන කල්පනා අන්න හරි මුලදි මුලදි මුලදි මුලදි මුලදි ওই විදිහට පටන් ගන්න ඕනේ හරිද අන්න එතකොට තමයි මේක ටික දවසක් යනකොට ඔබට මේක නිකන් අර මේ ඇබ්බැහියක් වගේ වෙනවා ඔබට මේක නිකම්ම වෙනවා ටූත් පේස්ට් එක අතට ගන්නකොට බ්‍රෂ් එකත් එක්ක ඔබට මතක් වෙනවා මෙතන ඉඳලා process එක දැන්. හරිද? වෙන්දට මේ වෙන්දට දත්ම දිනකොට වෙච්ච සිද්ධිය නෙවෙයි දැන් ඔබ මේ බ්‍රෂ් එක එහාට යනකොට මෙහාට යනකොට අන්න ඔබ ඒකත් එක්ක දැන් ඔන්න ඔබ හිත යනවා. එතකොට බලන්න ධර්ම දින එක ගැන නෙවෙයි තින්නේ. ඔබට හම් වෙන්නේ මොකද? හිත නිරෝධ වෙන හැටි. මේ හිත වෙනස් වෙලා යන ගමන ගැන ඔබ ඔබ දකිනවා. මොහොතක් පාසා අන්නේ ඒ වගේ තේරෙනවද ඔබට මං කියන්නේ ඔබ නාන්න යනවා නාන්න යනකොට ඔබ නාන්න යනවා අපි දු shower එකෙන් නානවා කියලා shower එකෙන් නානකොට ඔබට ඔබ අන හොඳම තැනක් ඔන්න ඔතන ඔතන ඇවිල්ලා කවුරුවත් හිතන්නේ නැති තැන් මම මේ කියන්නේ ඒකයි මේ ධර්මයේ තියෙන්නේ අත ළඟ ඈත නෙවෙයි අත ළඟ තියෙන්නේ මේ අත ළඟ තියෙන එක අපි දකින්න කැමති නෑ අපි ඔක්කොම හොයන්න යන්නේ ටික ලොකු ලොකු ඒවානේ හරිද? ඒකයි වෙලා තියෙන්නේ. මම කියන්නේ එහෙ යන්න එපා. මේ ළඟ තියෙන චූටි අර මේ මේ පෙට්ටි කඩෙන් අරන් එන්න කියලා තියෙන දේවල් ටික. හරිද? ඒව පරිහරණය කරන්න කියලා. මේ අත ළඟ තියෙන ඒවා ටික. ඔතන තමයි ඔක්කොම ටික තියෙන්නේ. ওই චූටි චූටි දේවල් ටික දකින්නකොට තමයි ලොකු ලොකු දේවල් දකින්න ගන්නේ. තමා. ඒ කියන්නේ ඔන්න දැන් ඔබ නාන්න යනවා. දැන් නාන්න යනකොට ඔබ ඔබ බලන්න. දැන් නාන්න ඉස්සල්ලා කයේ ස්වභාවය. ඔන්න බලන්න. දැන් වතුර වැටෙනකොටම කය වෙනස් වුණා නේද? ඒ වතුර දීගාපාර වැටෙන්නේ. නෑ. අන්න බලන්න මේ වතුරත් වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස් වෙවි එනවා නේද දිගටම. ඒ එන එන එන සැරේට අලුත් වතුරක් අලුත් කයක් නේද මෙතන සකස් වෙන්නේ. හොඳට බලන්න ඒ අලුත් කයත් එක්ක අලුත් හිතක් නේද සකස් වෙන්නේ. ඔව්. ඔබට තේරෙනවද එක ගඟට දෙපාරක් නාන්න බෑ කිව්ව කතාව? හ්ම් බලන්න කයත් වෙනස් වෙනවා ගකත් වෙනස් වෙනවා මෙතන ටැප් ඕ මේ shower එකෙන් එන වතුරත් වෙනස් වෙනවා ඔබේ කයත් වෙනස් වෙනවා ඒ දැනගන්න හිතත් වෙනස් වෙනවා ඔබට තේරෙනවද මේ චූටි තැන් මම මේ පෙන්වන්නේ කියන්නේ හරි සරලව මේ කතන්දරේ දකින්න. ඒතර බලන්න නාන කෙනෙක් ඉන්නවද? කොයි එක්කෙනාද දැන් නාල ඉවර වුනේ? කොයි එක්කෙනාද නැහැවි. පටන් ගත්ත එක්කෙනාද අන්තිම වෙනකොට ඉන්නේ. හ්ම්. හොඳට බලන්න. ඔබට දැන් තේරුණාද? වෙනස් වෙන්නේ. ආන්න බලන්න. එහෙනම් බලන්න ඔබ එතන එතන එතනට හිත තියනකොට හිත නේද දැන් තියෙන්නේ? එතන නාන කතාවද දැන් තියෙන්නේ? ඔබ හිත ඔබ දකින්නේ හිතේ නිරෝධයද? <laughs> ඔව් හිතේ නේද? <laughs> ඕකම තමයි සක්මන් භාවනාව. ඕකම තමයි කුස්සියට යන්නේ. ඕකම තමයි බසෝල් ටිකට යන්නේ. ඕකම තමයි ඔබ වැඩ කරනකොට කරන ක්‍රියාව. අත උස්සන එක පල්ලෙහාට දාන එකත් ඕකමයි. ඔබට මම මේ පොඩි තැනකින් පෙන්නුවේ. එහෙනම් ඔබ ඔතෙන්ට යන්න ඉස්සෙල්ලා ඔබ එක තැනකින් ඔක පොඩ පුරුදු වෙන්න ඕනේ නේද? පොඩි පුහුණුවක් ගන්න. ඔබට බලන් ඔන්න ඕක කරන්න. මම මේ පොඩි තැනක් පෙන්නුවේ. දැන් බලන්න දැන් කවුද ගෙදර උයන්නේ? ඔබලා ගෙදර කවුද උයන්නේ? අම්මද උයන්නේ? අම්මා. අම්මා මොනවද උයන්නේ? කියන්න බලන්න. වෙන දේවල් කියන්නේ. පරිප්පුව හරි. ඔව් බත් යන්නේ තම්මද? ඔව්. ඔන්න බලන්න. ඔන්න ඔතනම තියෙනවා ධර්මයේ. ඔත්තනම ධර්මයේ තියෙන. අන්න ඒකයි මම කිව්වේ මේ අත ළඟ තියෙන්නේ. අපි හොයන්නේ වෙන කොහෙද? අම්මා කවද්ද බත් ඉුවේ? අම්මා කවද්ද පරිප්පුවේ? ඔබ ඔබ මට දැන් කියලා දෙන්නකෝ බලන්න අම්මා පරිප්පු පරිප්පු වුණනම් කොහොමද කියලා බක්ති වුණනම් කොහොමද කියලා මට දැන් කියලා දෙන්න. ඔබ දැන් මට ධර්ම දේශනාවක් කරන්නකෝ බලන්න අනිත් පැත්තට. මං කියනවා කිසිම අම්මා කෙනෙක් කිසිම කෙනෙක් මේ ලෝකෙ බක්ති වෙලා නැහැ කියලා. මං කියනවා කිසි කෙනෙක් පරිප්පු වෙලා නැහැ කියලා. ඔබට පුළුවන් ද මට මිනිවන් දකින දහමක් පෙන්වන්න ඕන ඔතනින්. මට දේශනා කරන්න. අපිට අම්මා කියලා අම්මා කියලාත් ගන්න බෑනේ මහත්තයා නේද? අම්මා කියන්නේ හරි අම්මව අපි අම්මව ගමුකෝ. ඔව් අම්මා අම්මව ගමුකෝ කමන්නේ. අම්මව ගමුකෝ. අපි ඉතින් බත් විනවා කියන බත් වින අම්මා බත් විපු හැටි කියන්නකෝ බලන්න. ඒක පෙන්නලා මට කියන්නකෝ අම්මා කවදාකවත් බත් විල නැති විදිය. පුළුවන් නම් මාට දැන් ධර්මයේ දේශනා කරන්න. මම මෙලෝ ධර්මයක් දන්නේ නැති කෙනෙක්. දැන් ඔයා තමයි මම ධර්මයේ දේශනා කරන්නේ. හරිද? මම ඔයාලට උදව් කරන්නම්. අනිත් අයත් අනිත් අයත් අහගන්න හොඳට. අන්න බලන්න. ඔබ එකක් ගලව ගත්තොත් ඔබ බක්මුට්ටිය ගලව ගත්තොත් ඔබට ඔක්කොම ටික ගලව ගන්න පුළුවන් නේද කුස්සියේ තියෙන ටික. <laughs> බලන්නකෝ. ආ එන අපි දැන් බත් මුට්ටිය නිදහස් වෙමු. අබ්බත් මෙච්චර කාලයක් බත් වේපු අම්මගෙන් අපි නිදහස් වෙන්නේ. ඔව් හරි. ගන්න බහරි. හාල් කියලා ගන්නවා අම්මා. ඒතර හාල් කියන්නේත් අපි දීපු නමකුයි ස්වභාවයකුයි හැඩතලයකුයි ඒ ඔක්කොම චක්කු විඥාණයෙන් අරගෙන චක්කු සම්පස්සයෙන් ආපහු අපිට එළියට එන දේ තමයි ඒ ඒ ලොකු ඒව නැතුව අපි අපි නිකන් සරලවම කතා කරමු මේ පොඩි ළමයි පොඩි ළමයිට කියලා දෙනවා කොම් පිට්ටු හැවෙන හැටි බත්තු වෙන හැටි දැන් කියලා දෙන්නකො හොඳයි හරි කියන්නකො බලන්න හරි සරල භාෂාවෙන් එතකොට හාල් කියලා දෙයක් තියෙනවා හ්ම් හා හාල් අරගෙන ඊට පස්සේ ඒකට වතුර දාලා මේ රයිස් කුකර් එකේ දැම්මාම බත් කියලා එකක් හැදෙනවා. හාල් හොදන්න ඕනේ නැද්ද? ඔව්. හොදන්න ඕනේ. කවුද හේදුවේ හාල්? හාල් හාල් ටික හොදලා කවුද හොදන්නේ? අම්මා හාල් හොදනවා. අන්න බලන්න ඔන්න උතන නවත්තා. අම්මා. මං කියනවා අම්මා කවදාකවත් හාල් හොදලා නෑ රුයිනි කියලා. කිසි දවසක අම්මා හාල් හොදලා නෑ කියලා මං කියනවා. ඒ මොකද්ද කිව්වේ? කියන්න බලන්න. මං කියන කිසි දවසක මහලෝදල නෑ කියලා. <laughs> හාල් ටික හේදුනේ වතුරින් නේද? එතකොට වත් ඔව්. ඉතින් අම්මා නෙමෙයි නේද එතකොට. ඒතර ක්‍රියාව අර අතින් අතින් අතින් හාල් ටිකේ වතුරේ කලවම් කරලා අයින් කරන එක ඕදනවා කියලා ගන්න වෙන්නේ. නෑ මං අහන්නේ දැන් හාල් හේදන් හොදන්නේ අම්මද වතුරද? මං අහපු ප්‍රශ්නේ තේරුණා. ඉතින් අම්මා නෙමෙයිනේ එහෙනම් කරලා තියෙන්නේ වැඩි. මාර වැඩක් නේද උගල. හරි ඊට පස්සේ අන්න දැන් බලන්න ඔන්න ඔන්න එකක් අහුණා නේද දැන්. අම්මා කවදාකත් ඒකට හාල් හොදලා තියෙනවා. හොදලා නැහැ. අම්මා කවදාක හාල් හොදලා නැහැ. ඔබට දැන් තේරෙනවා හාල් හේදුනේ වතුරෙන්. ආ දැන් ගමුකෝ දැන් ඊගාවට. දැන් ඊගාට අර අර ඊගාවට දැන් හරි බෑග් එකෙන් ගත්තනේ ඊගාවට හාල් වගේ. දැන් හේදුවානේ. ඔව් හරි. ඒ ඔව්. ඒ ඒ හාල් ටිකද දැන් දාන්නේ අර මේ මේ මේ අපි රයිස් කුකර් එකේ කියලා රයිස් කුකර් එකට දාන්නේ ඒ හාල් ටිකද දැන්. ගත්ත හාල් ටික නෙමෙයි දැන් දාන්නේ. ඒක වෙනස් වෙලා තියෙන වතුර අන්න වන්න පුරාවච්ච එහෙනම් නිසා. අන්න බලන්නකො දැන් දැන් ඔතන ඔබට තේරෙනවා නේද ඔතනම හාල් හාල් ගැන කතාවක් කරන්න පුළුවන්ද හ්ම්. දැන් <laughs> දැන් ඔබට තේරුණාද මේ කතන්දරේ <laughs> ගැඹුර? අන්න වරන්න. අන්න දැන් දැක්කද ඔබ මේකේ තියෙන ගැඹුර? අන්න බලන්න වතුර ටික දාපු තැනම අර හාල් ටික වෙනස් වුණා නේද? පට වියාපු තේජුවා සතර මහා ධාතු වෙනස් වුණා නේද එකපාරම? එහෙනම් ඒකද මේ තියෙන්නේ දැන්? ඒකත් නෙවෙයි. ආ ඒකත් නෙවෙයි. හැබැයි වෙන එකකුත් නෙවෙයිනේ. ඒකවත් නෙවෙයිනේ. හැබැයි ඒක නැත්තම් මේක වෙන්නේ නැහැ නේද? වෙන එකකුත් නෙමෙයි. හරි ඊගාවට එන්නකෝ දැන් දැන් ඔය ඵලයක් විදියට අන්න හරි. දැන් මේ අලුත් ඵලයක් තියෙන්නේ නේ. අලුත් ඵලයක් තියෙන. අන්න දැන් ඒක හේතුවක් වෙනවා ඊගාවට අරක ඇතුළට දාන්න නේ. ආ හරි. දැම්මා. හරි. රස පාට දැම්මා. දැන් ඊගාවට. ඊට පස්සේ ඒකට වතුර ආතව දානවා. හරි. ඊට පස්සේ දාලා ස්විච් එක ඔන් කරනවා ලිප් ඔව්. මේ මුඩින් අපි හිතමු වහලා. ඔව් අපි හිතමු හරි දැන් ඕක ඉලෙක්ට්‍රිසිටි කරන්ට් අපි හිතමු කරන්ට් ලිප් එක කරන්ට් එක ඔව් කියලා. අපි හිතමු කරන්ට් එක කියලා හරි කරන්ට් එකේ ආ හරි ස්විච් එක ඔන් කරා දැන් ආ කරන්ට් එකෙන් වැඩ ඒක. හරි දැන් මොකද වෙන්නේ ඔව්. දැන් ටික ටික දැන් ඒක නිහඬ අර තේජෝ ධාතුවත් එක එකතු වෙලා අන්න හරි දැන් මේක ඒක මේක අපි හිතමු දැන් මේ කරන්ට් වෙන- එකෙන් වැඩ තව කරන්නේ තව කියලා වෙනස් වෙවි. අන්න හරි ඔව් අන්න අන්න අර අන්‍ය කරත් එක ස්වභාවයන් බවට පත් වෙනවා. ආ එතකොට හාල්පත් වුණාද කවදාවත් දැන්? රත් වෙනකොට බත් කියන වෙනම ඵලයක්. අර රස්නෙත් එක්ක වතුරයි ඒ දෙක එකතු වුණාම හැදෙන දේ තමයි බත් කියන්නේ එතකොට. එතකොට අර හාල් කලින් ගත්ත හාලුත් නෙවෙයි. වතුරත් එක්ක කලවමච්ච හාලුත් නෙවෙයි. දැන් වෙනස් ස්වභාවයකට පත් වෙලා තියෙනවා. අර වතුරයි ගින්දරේ ප්‍රතිඵලයක් විදියට. අන්න හේතුක හේතු සමුදායක ඵලයක් හැටියට යමක් දැන් ඇවිල්ලා තියෙන අවසානයේ සුදු පාටට. හරිනේ. අපි හිතමු සුදු පාටට කියලා හරි. ඔව්. දැන් ඔක කොහෙවත් අම්මා නෑනේ. බත් <laughs> ඔව්. එන අම්මා කවදාකවත් බත් වේලා නෑනේ. හේතු ගොඩක එකතු වන්නේ ඵලයක් නේද බත් කියන්නේ. අන්න නিত্য සංඥාවෙන් කැඩුණා නේද ඔබ? හා එහෙනම් ඔබටත් ওই ටිකම නේද? ඔබ කවදාකවත් තේ එකක් හදලා තියෙනවද? පොද්දක් වේලා තියෙනවද? ඔබ බත් වේලා තියෙනවද? අන්න දැන් දැන් එකක් ගලව ගත්තාම ඔබට පේනවා නේද? අපි මේ අහුවෙලා තියෙන නිත්‍ය සංඥා මොකද්ද කියලා. ඔව්. අන්න බලන්න අනිච්ච ධර්මතාවයක නිච්ච සංඥාවක් ගන්න යනවනේ. එතනම අහුවෙලා නේද අන්තිකට. අන්න බලන්න. අන්න ඒකයි වැඩි. අන්නේ. දැන් බලන්න මේ සියුම් තැනින් ඔබට ඔබට නැද්ද ලොකු දහම් ගැටලුවක් දහමක් එන්නේ. ඒ කියන්නේ හාල් කවදාකවත් බත් වෙලා තියනවද? හාල් බත් වෙලා නැහැ. හාල් නෙවෙයිත් නෙවෙයි. හාල් ගන්න ඕනේ බත් හදන්න. හරියටම හරි. එතකොට බලන්න එතන මොකද තියෙන්නේ විපරිණාමයක් නේද තියෙන්නේ අන්‍ය ස්වභාවයකට පත්වීමක් නේද තියෙන්නේ හැම එකක්ම හේතු සමුදායක ඵල ගොඩක් නේද ඔය තියෙන්නේ දිගට දිගට දිගට හේතුඵල ඵල හේතු හේතුඵල ඵල හේතු ආ මිස සත්‍ය පුද්ගලෙක් කරන දෙයක්ද උතන නෙවෙයි ඔන්න බලන්නකො දැන් අන්න බලන්න දැන් මෙච්චර කාලයක් එහෙනම් මම කරන දේවලුත් උතන නෙත් තියෙන්නේ ඔව් එහෙනම් ඔබ ඔය කරන ඔක්කොම ටිකත් උතර නේද දැන් තියෙන ඔය ඔය ඔය තියෙන පාරවල් දැන් දැන් බලන්නකෝ බත් මුට්ටියෙන් ගොඩ යන්න පුළුවන්. ඔව්. දැන් ඔබ කවදාක ලුණු කපලා තියෙනවද පිහිය කවදාක? <laughs> තේ හදලා තියෙනවද? ආ දැන් ඔබට තේරෙනවද මේ කිව්ව කතාව මොකක්ද කියලා. මේක කිසි දෙයක් මේ නෑ තියනවා කියලාවත් තියනවා කියලාවත් ප්‍රතික්ෂේප කරන කතන්දරයන්නේ මේක ඥාන දර්ශනයක්. මේක ප්‍රඥාවෙන් හරි සියුම්ම දකින දැනක්. අන්න බලන්න. අන්න ඒකයි මේ කතන්දරේ. අන්නේ දැක්ම තුල හරි ගැඹුරු තැනකට අපි වහු වෙනවා. මේ මමත්වයේ කියන පැත්ත නේද දැන් දිය වෙලා යන්නේ. අපිට ඔයා මෙච්චර කාලයක් බත් විවි කියලා හොදි විවි කියලා. ඔය ඔක්කොම ටික දැන් බලන්න ඔයාට පේනවා නේද? ඔයා එතන ඔයා එක කොටසක් විතරයි කියලා. ඔයා කවදාකවත් ඒක හැබැයි ලකුණු ඔක්කොම ටික දාගත්තේ කවුද මෙච්චර කාලෙකට? <laughs> අපිමයි. මේකයි. මෙහෙනම් ඔබට දැන් පේනවනේ මේ චූටි තැනක කොච්චර ලොකු ධර්මතාවයක් ගලවන්න තියෙනවද කියලා හැංගිලා. ඒක හරිම සියුම් නේද මහත්තයා? අන්න හරි. ඉතින් බලන්න ඔතනම තියෙනවානේ. ඔතනම තියෙනවා ඔතන බලන්න අසුභානස්සතිය මරණානස්සතිය මන් දන්නේ ඔබට ඕක දැක්කද කියලා. දැන් මම මේ බත් මුට්ටිය පෙන්නන්න හදන්නේ ඔබට. දැන් ඔබම ගත්ත උදාහරණ. ඔතන තියෙනවා අසුභානස්සතිය. ඔතන තියෙනවා මරණානස්සතිය. ඔතන තියෙනවා බුද්ධානස්සතිය. ඔතන ඔක්කොම ටික තියෙනවා. ඔබට පුළුවන් දෙයක පෙන්නන්න මට. ඔන්න බලන්න ධර්මයේ කියන්නේ ඒකයි. ඔබ අහලා තියෙනවද මෙන්න මේ ගාතාව? නමාමි බුද්ධං ගුණසාගරං සත්තා සදා හොන්තු සුඛී ආවේරං. කායෝ jigujjo සකලෝ දුගන්තෝ. ගච්ඡanti sabbhe මරණං අහංචේ කියලා. ගච්ඡanti sabbhe මරණං අහංචේ. අහලා තියෙනවා. අහලා තියෙනවා. ඔය නමාවිබුද්ධං ගුණසාගරන්තං කියන්නේ මොකක්ද? බුදු බුදුන් වහන්සේ ගුණයන් වලට নমස්කාර කර. අන්න එතන බුද්ධානුස්සතිය නිමිති. හ්ම්. හ්ම්. ඔන්න බලන්න. සත්තා සදා හොන්ත සුඛිය වේරා. ඔය මොකද තියෙන්නේ? දැන් ඔය කියන්නේ මොකද්ද? සියලු සත්ත්වයන්ට සියලු සතුන්ට සදාතනික සැපයටපත් වේවා කියන මේක තියෙන්නේ නේ. හරිනේ. එහෙනම් මෙත්තානුස්සතියනේ දේ තියෙන්නේ. මෛත්‍රියනේ තියෙන්නේ. <laughs> ඔන්න බලන්න. ආ. කායෝ ජීවිතෝ සකලෝ දුකන්දෝ. ඔය මොකද්ද තියෙන්නේ? නා ජරාවට පත් වෙන කයක්. ආ. එහෙනම් ඔය තියෙන අසුභානුස්සතිය නේද? කියලා. අසුභානුස්සතිය. පච්චන්ති සබ්බේ මරණං අහංච ඔය තියෙන්නේ ඒක නම් දන්නව මොකද්ද කියලා මරණානුස්සතිය කියලා. මරණානුස්සතිය. ඔව්. එහෙනම් ඔය පද හතරේ තියෙනව නේද? බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය කියන හතර. හ්ම්? එහෙමයි එහෙමයි. ඔව්. එහෙනම් ඔය හතර ඔය බත් මුට්ටියම ඔබට පෙන්වන්න පුළුවන්ද? <laughs> එහෙනම් බලන්න බත් එකක් ඉදෙන මොහොතේ ඔබට ඔය හතරම වඩන්න බැරිද? දැන් ඕක වඩන කැලේකට යන්න ඕ ඒක ආ දැන් ඔබට තේරුණාද මේ ඒක මාර දෙයක් මහත්තයා දැන් ඔබට තේරුණාද මේ කතන්දරේ මොකක්ද <laughs> ඒක නෙමෙයිනේ අදාළ එතන හේතු නිසා හටගත්ත ඵල පෙන්වන්නේ හෙලෝ ඔව් පුළුවන් තර්ක කරන්න පුළුවන් එහෙම තර්කයක් වාදයක් නෙමෙයි මෙතන මේක ගලපලා ගන්න හැටි පෙන්වන්නේ දහමට එහෙම තර්ක කරලා වාද කරලා ගන්න පුළුවන් එන දැන් රැහැට පේන්නේ නැහැ කියනවා ඒ පේනුන්නේ නැත්තේ පේනුණා කියන්න පුළුවන් ඕන කෙනෙකුට කියන්න පුළුවන්. අර ඊයේ කතාවෙද්දිත් කට්ටිය කිව්වා. මේවා අපි කියනකොට ගෙදර මිනිස්සුන් hina වෙනවා ඔක්කොම රණ්ඩු වෙනවා කිව්වා. ඒ ඒ එතනදී යන්න තියෙන දහම ගන්න එකයි කරන්න ඕනේ. අන්න හරියට හරි. අන්න ඒක අපි දැනගන්න ඕනේ මේ අසූචි ගොඩෙන් හරි ඕන කරන ටික ඇදලා ගන්න. අන්න ඇත්තටම ඉන්නේ අසූචි වලේ තමයි. අසූචි වලින් අපි දැනගන්න ඕනේ මැණික් ගලක් පාද ගන්න. අන්න ඒක තමයි දක්ෂතාවය. අපි ඉන්නේ අසුචි වලේ. හරියට හරි. තේරුණාද? එහෙනම් අන්න ඒකෙන් ඒක ඕක පාද ගන්න පුළුවන් වෙන්නේ කාටද? අන්න අර ප්‍රඥා අවදියට ආපු කෙනෙක්ට විතරයි. තේරුණාද? ඔය විඥාණයට හිර වෙච්ච තැනදී අපිට කවදාකවත් ඕක දකින්න බෑ. එහෙනම් මේ අපිට මේ දෙවෙනි ඇස අවදි කරගන්න වෙනවා. ඒක අවදි කරගන්න වෙන්නේ කොහොමද? ඒක අවදි කරගන්න වෙන්නේ මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මෙන්න මේ දහම් දහම් මැස පහළ කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරලා කල්යන මිත්‍ර සේවනීන් තමයි අපිට ඒක දැන ඒක අපිට අරගන්න පුළුවන්. ආන්න ඒක. එහෙනම් දැන් ඔබට පේුණා නේද මෙතන මේ කතන්දරය ඇතුලේ අපිට ඕනම තැනකින් මේක ගලප ගන්න පුළුවන් කියලා ඔබ දක්ෂයෙක් වුණා. හ්ම් හ්ම්. ආන්න ඒක. දැන් එහෙනම් අර ගන්නකො අර අතන දැන් ওই බත්මුට්ටිය වෙච්ච සිද්ධිය බලන්න එතන උනේ මොකද ධාතු නානත්වයකටපත් උනේ නේද ක්ෂණයක් ක්ෂණයක් පාසා ධාතු විපරිණාමයක් අපි ධාතු හැටියට ගත්තොත් ධාතු විපරිණාමයක් නේද එතකොට ධාතු විපරිණාමයක් අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකටපත් වෙලා යන ස්වභාවයක් තිබුණේ හරිනේ දැන් ওই බත්මුට්ටිය ඔහොමම තිබ්බොත් එහෙම තව දැන් ඔක්කොම උයලා ඉවරයි හරි දැන් ওই බත්මුට්ටිය ඔහොමම තියෙනවා මුකුත් කරන්නේ නැහැ මොකක් වෙයිද හ්ම්. මොකක් වෙයිද? පිළින වෙනවා. පිළින වෙනවා. දැන් මොකක්ද වෙන්නේ? අසුභානස්සතිය පැත්තට නේද යන්නේ? නරකන ස්වභාවයටපත් වෙනවා. එහෙනම් මරණානුස්සතිය අන්න බලන්න. ජරාවටපත් වෙනවා කියන අසුභානස්සතිය පැත්තට යන්නේ නේද? මරණයටපත් උනානේ ඉස්සල්ලා තිබිච්ච එක නෙමෙයි නේද දැන් තියෙන්නේ වෙන ස්වභාවයක් නේද? අර තිබිච්ච එක මැරිලා අලුත් ස්වභාවයකට මරණානුස්සතිය පැත්තට යනවා නේද? ඔබ දැන් මේ ටික අවබෝධ කරගන්නේ මොකක් නිසාද? මේ ධර්මය ඔබ දැකපු නිසා නේද? ඔව්. ආන්න බලන්න මේ ධර්ම ඇහෙන් ඔබ බලනකොට නේද ඔබට මේ කතන්දරේ තේින්න ගන්න. මෙතන වෙන සිද්ධිය. හැමෂ එහෙනම් මේ එකපාරට මේක මේ ජරාවටපත් උනාපත් වෙනවද? නෑ. ෂණයක් ෂණයක් ෂණයක් ෂණයක් පාසා වෙලා තමයි මේක උනේ. අර මුලදි ගත්ත හාල් ටික මේ ෂණයක් පාසා විපරිණාමයේ වෙලා නේද මෙතනට වෙනකන් ආවේ. එතනින් එක නතර වුණාද? ඔව්. එතනින් නතර වුණාද දැන්? නෑ. නතර වෙන්නේ නැහැ. දිගටම ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නේ. අන්න බලන්න. එහෙනම් බලන්න ජරා මරණ කියන දෙක මෙතන තියෙනවා නේ. අන්න බලන්න ජරා මරණ දෙක උතන වල අසුභානුස්සතියයි මරණානුස්සතියයි උතන නිකම්ම තියෙනවා. ඔබට තෝරා ගන්න පුළුවන්. හරිනේ. ඔබ දැන් මේක දකින්නේ මොකද්ද? මේ ධර්ම ඇහින්නේද දකින්නේ? අන්න බලන්න. අන්න බලන්න එතන බුද්ධානස්සතියට දැන් ඔබ එන්න යන්නේ. මම එතන පෙන්වන්නම්. හරිද? මම මේ පෙන්වන්නේ ටික ටික ටික ටික ඔබ කොහොමද මේක මේ මේ වගේ ගැඹුරු ධර්ම මේ චුට්ටි දෙයක් ඔබ කොහොමද මේක විවර කරගන්නේ කියන එක. හරිද? එතන බලන්න බුද්ධානස්සතිය එන්නේ කොහොමද උතන්ට? මට පෙන්වන්න බලන්න එක මෙත්තානස්සතිය ඔබට කොහොමද උතන්ට එන්නේ? දැන් මේ කෑම බත් එක හදන්නේ කවුරු හරි වෙනුවෙන් කාට හරි කන්න දෙන්න කියන චේතනාව. අපි එතනට ඉස්සෙල්ල හරි එතනට ඉස්සෙල්ලම මෙහෙම ගන්නකො ඔබට ඔය කාල් ටික ගෙදරට ආවේ කොහොමද නිකම්ම ඔය ප්‍රොසෙස් එක පොඩ්ඩක් වැඩක් මේ එක්කනේ ආ ඔන්න ඔය ප්‍රොසෙස් එක බලන්න කොහොම ආන්න මෙහෙම බලන්න ඔබට ගෙදරට ආවෙත් ඔබ හරි මහත්ය හරි කවුරු හරි රැකියාවක් කළා ඒ හම්බ කරගත්ත දේ නේද? ඔබ කරන් ඔබ එනකම්ම ওই ටික තිබුණා කඩේට වෙලා. නේද? වෙන ගෙදරකට ගියේ නෑ ඔබේ ගෙදරටම ওই හාල් මල්ල වෙන් වෙලා තිබුණා. ඔබට පේනවා දුන්නොතන වෙන කතන්දරයක්. හොඳට බලන්න මේ කියන කතන්දරේ. ඒ අපි හිතමු ලොකු හාල් කඩයක් අපි හිතමු සුපර් මාකට් එකක් කියලා සුපර් මාකට් එකේ වෙන ගෙදරකට ඔය හාල් ගෝණි යන්නේ නැතුව ඔබ එනකම්ම හිටියානේ ඔබේ ගෙදරට එන්න ඔය හාල් බෑග් එක ඔන්න බලන්න හේතු සැකසিলা තියෙන අන්න බලන්න එතකොට බලන්න ඒ හේතු සැකසিলা තියෙනවානේ එතකොට බලන්න ඔය ඔය ඔය ඔය ඔය ඔය සුපර් මාකට් එකටත් ඕකාවේ තව තැනක ඉඳලානේ තව තැනක හා තව කොයි හැරි ඉඳලා නේද එතනට උතන් ඒක ඒක උතන්ට ආවේ තව තැනක ඉඳලානේ. අපි හිතමු ආ හරි අර තවත් අර ගබඩාවක වී ඉන්න අර ගවඩාව. වී ටික එකතු කරගත්ත කෙනා කියලා. හ්ම් ඒ වී ටික එකතු හ්ම් කරගත්ත කෙනාට ආවේ කුඹුරක ඉඳලා නේද? ඔය කුඹුරක හරි ඔය ඉඳලා වැඩ කරපු තැනක ඉඳලා නේද? ඔව් එයාට ඒ- ඒ- ඒ- එයා වැඩ කළා තමයි ওই ටික ආවේ. එතකොට එයාට ওই බීජ ටික ආවේ. ඔන්න දැන් මේ පේනවා නේද මේ කතන්දරේ කොහාටද යන්නේ කියලා. ඔබට අතක් ආ හොයන්න පුළුවන්ද මේ කතන්දරේ? අමාරුයි දැන් ඔබට පේන කතන්දරේ වෙන කතන්දරයක් නේද මේ දැන් පේන්නේ. එහෙනම් හ්ම් බලන්න ඔය ඔය බලන්න ඔය බීජ සකස් වෙන්නත් කොහේ හරි ගහක ඕක හැදිච්ච එකක් නේද ආයි. ඔව්. බලන්න ඔය බත්තටයක් ඔබගේ පිඟානට ආවනම් ඔබ ඔය හල් බත් මුට්ටියේ උයපු බත් මුට්ටියෙන් බත් ටිකක් බෙදා ගන්නවා. මම මේ කියන කතාව හොඳට ගැඹුරට බලන්න. හොඳේ? බත් හැන්ද බත් ටිකක් බෙදාගත්තාම හැන්දට ආපු ඔක්කොම ටික පිඟානට වැටෙනවද? නෑ. හැන්දෙත් ටිකක් විතර වෙනවා. ඇයි ඒක ඉතුරු වෙන්නේ? ඇයි ඒක වෙන කෙනෙක් බෙදාගන්න පිඟානකට යන්නේ? ඇයි ඔබේ පිඟානට ආවෙන්නේ? අර හේතු නැති හේතු සැකසিলা තියෙන්නේ පිඟානට අන්න හරි. ඒ ඒ බත්තටි ඔබට අයිති නැති එකක් නේද? මම කියන්නේ හරි සියුම් දැනක් මේ රුවින. හොඳේ? හොඳයි. හොඳට බලන්න. මේ එක බත් ඇටයක් හරි ඔබට අයිති නැත්නම් ඒක ඔබට හම්බ වෙන්නේ නැහැ. ඔබට හිමි ටික තමයි හම්බ වෙන්නේ. එහෙනම් බලන්න ඒ ඒ බත් ටිකේ උනත් ඔබට අයිති නැති කොටසක් තියෙනවා කියලා පේනවා නේද ඔබට? ඔව්. එහෙනම් මේ සියල්ල මටම කියන තැනින් ඔබ නිදෙන්නේ නැත්ද? මිදෙනවනේ අන්න බලන්න. එහෙනම් ඔබ දකින්නනේ ඔබට අයිති නැති. එහෙනම් ඔබ බලන්න අද බත් ටික බෙදා ගන්නකොට ඔබ බලන්න හැන්දේ ඉතුරු වෙන බත් ටික ගැන. ඒක පුතා වෙන්නේ නැති, මහත්තයා වෙන්නේ නැති, වෙන කවුරු හරි වෙන්නේ නැති. එහාගේ පිගානට යන හැටි බලන්න. එහෙනම් ඒක ඔබට අයිති බත්තට. එහෙනම් බලන්න ඔබට පිගානට ආපු බත්තට ඔක්කොම ටික. ඔබගේ පිගානටම ඇවිල්ලා ඔබටම ලැබෙන්න ඕන ටිකක් නේද? ඔව්. ඒක උනේ කොහොමද? අන්න බලන්න ඔබට දැන් මේ පේනවද මේ මේක කොච්චර ගැඹුරට හාරන්න පුළුවන්ද කියලා මේ සිද්ධිය. ගොඩක් ගැඹුරයි. ඔව් එහෙමයි. හා. එහෙනම් එහෙනම් බලන්න ඔබට ওই බත්තටයක් පැටයක් ගානේ වැටිලා ඔබේ කුසගින්න නිවෙනකොට ඔබට මහා සහනයක් නේද දැනෙන්නේ. ඔබේ ගින්න නිවෙනවා නේද මේ මොහොතේ. බඩ ගින්න. බඩේ තියෙන ගින්න නිවෙනවා නේද? මේ ගින්න අරන් තියෙන බඩ මේ ගින්න නිවිලා යනවා. ඔබට මේ ආහාර ටික වැටෙනකොට. බලන්න එතකොට ওই ආහාර ටික සකස් කරපු අය ගැන ඔබට මොකද්ද හිතෙන්නේ? ඔබට මොහොතකට ඔබගේ ගින්න නිවන්නේ ඔක්කොම උපකාර වෙලා තියෙනවා නේද? හ්ම්. දැන් මෙත්තානස්සතිය පැත්තට නේද මේ දෙන්නේ? ආ දැන් තේරුණා මම මේ කිව්ව පැත්ත මොකද්ද කියලා. හරිද? ලොකුම ලොකු දෙයක්. එහෙනම් ඔබ දැන් ඇහුවා නේද මගෙන් කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්න කියලා? ඔව්. එහෙනම් සෙරප්පු දෙකේ ඉඳලා නිය කටරකේ ඉඳලා ඔක්කොම ටිකට ඔබ දකින්න බැරිද? හ්ම්. දැන් ඔබට තේරෙනවද මොකද්ද මම මේ කතන්දරේ කියලා? හරිද? ඔව්. ආ. දැන් මං හිතනවා ඔබට එහෙනම් රාත්‍රියේ නිදාගන්න. ඔය එක තැනින් ගලවගත්ත තැනින් ඔබට බලන්න කොච්චර ලොකු තැනක් ගලව ගන්න පුළුවන්ද කියලා. නේ? හරිද? හරිද? මම මේ කිව්වේ. ලොකු ධර්මතාවය. අන්න බලන්න. එහෙනම් කිසිවක් අහේතුකද? කිසිවක් අහේතුක නැහැ. සියල්ල හේතුකයි. සියල්ල හේතුඵලයි නේද කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝන තස්මා පුනබ්බව හෝතු පොත ඒතං ලෝකේ පවත්තති කියලා දැන් ඔබට තේරවද මේ කිව්ව කතන්දරේ මොකක්ද කියලා. හැම කර්මයකටම විපාකයක් තියෙනවා. හැම විපාකයක් නිසාම විපාක නිසා කර්ම රැස් වෙනවා. මෙන්න මේ විදිහට ආනපාන ඉපදි මෙරි ඉපදි මෙරි යන ලෝකයක් තමයි පවතින්නේ. හරි. එහෙනම් බලන්න ඔබ තව එකක් අහලා තියෙනවා. යාදිසං වපති බීජං තාදිසං හරතේ පලං. කල්යාණකාරී කල්යාණම් පාපකාරීච පාපක අහලා තියෙනවද දන්නේ නැහැ අහලා තියෙනවද ඒක අහලා නැහැ මට නෑ පෞත්තම් තාත්තේ බීජං පලම් පච්චුනෝ හොස්ස සීති කියලා තියෙනවා මොකද්ද මේ කියන්නේ වපුරන්නේ යම් ආකාරයක බීජයක්ද අස්සන්නට ලැබෙන්නේ අන්න ඒ වගේ දේවල්මයි. ඒ කියන්නේ ඔබ හාල් වී වැපුරුවොත් ඔබට හම්බ වෙන්නේ වීමනේ. තල වැපුරුවොත් තල. වී. ඔව්. එහෙනම් බලන්න යහපත් දේ හ්ම්. කරන කෙනෙක්ට යහපත් විපාක තමයි හම්බ වෙන්නේ. කරන කෙනාට පව් ඔව්. විපාක ලැබෙනවා. එහෙනම් ඔබත් කොයි ආකාරයක හරි බීජයක් හ්ම්. වපුරලා තියෙනවා මේ සංසාර ගමනේදී අන්න ඒකේ ඵලය තමයි ඔබට ලැබෙන්නේ. එහෙනම් ඔබ පේ ඔබට පේනවා නේද ඔබට බත් හ්ම්. ටිකක් හරි ලැබෙන්න තියෙන්නේ මොකද්ද හේතුව කියලා. අපි ගන්නට බත් ඇටයක් හරි එන්න එහෙමයි. හේතුව. ආන්න බලන්න. එහෙනම් හ්ම්. ඒක කොතනදද ඔක ලියුනේ? ওই කතන්දරේ. හොඳට බලන්න ওই කතන්දරේ. හ්ම් <laughs> දැන් බලන්න අපි දු මෑ මෑ බීජයක් කියන මේ මෑ බීජයක් අරගෙන අපි ඔව්. පොළොවට දැම්මහම මෑ බීජී තියනව නේද මේ ඔක්කොම ටික මේක ගහ හැදෙන්න ඕන විදිය කොළ හැදෙන්න ඕන විදිය මේ හැදෙන්න වැල ඕන යන්න ශක්තිය. ඕන විදිය හ්ම්. මේක හැදෙන්න ඕනේ කරල් කොයි හ්ම්. විදියෙද ඔක්කොම ටික තියනව නේද ඔව්. ආ. එහෙනම් ඔව්. මෑටෙන් මෑ මිසක් අපිට මෑටෙන් කරවිල කවදාවත් හම්බ වෙන්නේ නැහැ නේ. මෑ ගහ හැදෙන්නේ ඒකට නෑ. ඔව්. ඒ ඒ ටික තිබුණේ කොහෙද? පොළවේ පස්වලද තිබුණේ වාතයේද තිබුණේ අර බීජේ නේද අඩංගු වෙලා තිබුණේ ඔය ඔක්කොම ටික. ඔව්. ඔබ මෞකසට එන තැනක් ඔන්න ඔය සිද්ධියම තියෙනවා නේද? හ්ම්. ඔබට දැන් තේරුණාද මේ කතන්දරේ? එහෙනම් ඔබට මේ සංසාර භවයේදී ඔබට මේ ධර්මයක් අවබෝධ වෙලා මෙතනින් ඔබට නිවන් ඔබට මෙතනින් නිදහස් වෙන්න තියෙන අවශ්‍ය කරන හේතුවත් එතන තියෙනවා නේද? හ්ම්. එහෙනම් ඒක පාද ගන්න එක තමයි කරගන්න ඕනේ නේද? කරන්න ඕන. එහෙමයි. දැක්කද? එහෙනම් බලන්න. දැන් මම මම පෙන්නේ හරි සරල තැන් ටිකක් ඔබට. එහෙනම් දැන් ඔබට ගෙදර වැඩ කරනකොට ඔබ රැකියාව කරනකොට යන එනකොට දැන් ඔබ යන එන වාහනය බලන්න ඒ හේතු ඔබට ඒ පුණ්‍ය කුසලයක් තියෙන නිසා නේද ඒව හම්බ වෙලා තියෙන්නේ. මේ වෙලාවේ මේ ලෝකේ කී දා කී කෝටි කී ලක්ෂයක් ඉන්නවද කන නැතුව. යන්න ඉන්න විදිහක් නැතුව. ඒ අතරේ ඔබට ඔක්කොම ටික ලැබෙන්න හේතුව මොකක්ද? දැන් ඔබට පේනව නේද ලොකු ආන්න හරි දැක්කද? එහෙනම් දැන් බලන්න ඔබට පේනව නේද මේ කතන්දරේ වෙන පැත්තක් මේ මේ කතන්දරේ. එහෙනම් දැන් යෝනිසෝ මනසිකාරය ගැන ඔබ ඇහුවා නේද? දැන් ඔබට යෝනිසෝ මනසිකාරය කොයි වගේ තැනකටද කොටු කරන්න පුළුවන්? <laughs> මට කියන්නකෝ බලන්න. <laughs> අනන්තයි නේද? හැම ක්‍රියාවකටම හේතුවක් සහ ඵලයක් තියෙනවා. ඔව්. අන්න බලන්න එහෙනම් ඔබට නී කටරකින් නී නිය පොත්තක් කපන කොටත් ඕක කරන්න පුළුවන් නේද? නේල් කටරකින් කපන කොට. හ්ම්. ආ එහෙනම් ඔය ඔය ටූත් ටූත් ඔය ඔබගේ බ්‍රෂ් මේ බ්‍රෂ් එකට ටූත් පේස්ට් ටික දාලා දත් ටික මදින කොටත් ඕක කරන්න පුළුවන් නේද? ඔව්. අපි තව චුට්ටක් බලමුකෝ. අපි තව චුට්ටක් බලමුකෝ. දැන් ඔබ টয়ලට් එකට යනවා. අපි හිතමුකෝ ඔබ කැමති වුණත් අකමැති වුණත් ඕක නවත්තන්න පුළුවන් වෙන වැඩේ. ඔබ වෙන්නේ කොහොමද? ඔන්න දැන් යෝනිසෝ මනසිකාරය. මම මේ කියන්නේ යෝනිසෝ මනසිකාරය. ඔබ වෙන්නේ කොහොමද? අන්න බලන්න. එහෙනම් මේ හැම තැනකදීම සිහින අභ්‍යන්තරේ හ්ම්. ඔව් ශරීර අභ්‍යන්තරේ. ධාතු විපර්යාසයකට භාජනය වෙලා අන්‍ය අන්‍ය ස්වභාවයන් වලට අපි කන කෑම කියන එක අන්නේ ස්වභාවයන් වලට පත් වෙලා බහිස්රාවී ඵල විද්‍යට එළියට යනවා. ඒ ටික කරේ කවුද? ඔබ කරාද? ආ නෑ කරපු කෙනෙක් නෙමෙයි. ඒකට සැකස් වෙන. දැන් ඇතුළට ගියාම අම්ලයක් එක්ක කලවම් වෙනවා. ඔව් ඒ ටික කරන්නේ කවුද? ඒක හේතුඵල විදියට ආ ඔන්න දැන් බලන්න එහෙනම් ඔබ කවදාකවත් දැන් ඔබට පේනවනේ ඔබ බක්ති වෙලත් නැහැ හොදි වියලත් නැහැ දැන් බලන්න ඕනේ දැන් එකින් එක ගලවගෙන ඉන්න ඔබ දැන් බලන්න ඔය කයේ ටික නම් මම තමයි කරන්න කියලා හිතාගෙන ඉන්නේ හ්ම් හ්ම් ආසස් පාසස් ටික කරන්නේ කවුද ඔබ කරනවද නෑ ඔබ කරන්නේ නෑ නේද පුද්ගලෙක් කියලා ගන්න බෑ ඒක ඔව් ඒක ඔතන හේතුඵල ක්‍රියාවලියක් හැටියට ඔබ සිද්ධ වෙනවා. ඇයි ඔබ ඔබ කරනවා නම් ඔබ ඔබ මෞකුසින් මෞකුසින් එළියට ආපු වෙලාවෙම ඔබ ඔබ දැනගෙන තියෙන්නේ දැන් හුස්ම ගන්න ඕනේ කියලා. ඔබ දැන් මේ මොහොතේ හිතලා හුස්ම ගන්නවා. දැන් හුස්ම ගන්න ඕනේ කියලා ඉක්මනට අනේ අනේ ආස්වාස ප්‍රාස්වාස කරන්න ඕනේ කියලා ඔබ කරනවද දැන්? නැහැ. ඔබ නිින්ද ගිය වෙලාවට කවුද කරන්නේ ඊට? ඔව්. ඒ ටික මේ ඒ ආකාරයට සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. අන්න ඒ ආකාරයට يعني හේතුඵල හැටියට මේ කතන්දරේ සිද්ධ වෙනවානේ. හේතුඵල ක්‍රියාවලියක් හැටියට. ආ එතකොට බලන්න එහෙනම් ඔය දැන් ඔබ ගත්ත කෑම කාපු ටිකේ අපි ඔය ඔය බත් මුට්ටියෙන් බත් බෙදාගෙන දැන් ඔබ කනවා. බත් බෙදාගෙන කාලා දැන් ඔබ ඔබේ කය මොකද වෙන්නේ? ඔය ඔය කෑමෙන් හැදෙන්නේ. දාගන්න එක නේද කියන්නේ. එතකොට කෑමෙන් හැදෙනකොට කොහොමද වෙන්නේ? ඒ කෑම ටික ඇතුළට දැම්මට පස්සේ දැන් ඔය ඉතුරු ඉතුරු කතන්දර ටික කවුද කරන්නේ ඔක ඇතුළේ? ඔව් ඒකත් ඒ විදිහටම වෙනම ක්‍රියාවලියක් විදිහට කෑම වලින් අවශ්‍ය දේවල් ඇඟට උරාගෙන හරි. එතකොට බත් කෑවේ කවුද? අ, අතින් කටට ගිහිල්ලා දුන්නම කටින් හපලා කනවා. ඒ ඒ ටික කරේ මම කෑවේ කියලා මම කියලා කියන්න බැහැ මොකද මම කියලා කිය ගත්තොත් සමස්තය විදිහට දකින නිසා. හරි. දැන් ඔබට පේනවා නේද හැම තැනම හේතුඵල ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ කියලා. හරි. ඔබ බෙදාගත්ත එක ඔබට කන්න පුළුවන්ද? මම මේ පොඩි පොඩි තැන් ටිකක් ඔබට පෙන්වන්නේ. මේ මේ ටික පෙන්වන්නේ ඇයි දන්නවද? ඔබට කනකොට බොනකොට හැම තැනකදීම ඔබ ඇහුවා යෝනිසෝ මනසිකාරය ගැන මේ එක තමයි පෙන්වන්නේ. ඔව්. හරිද? ඒ කියන්නේ මේකට සීමාවක් නැහැ. ඔබට මට දැන් කියන්න පුළුවන්ද එහෙනම් අර ටිකක් තදට වදින ඒවාම බලන්න ලාවට වදිනේ පොඩ්ඩක් තියන්න කියලා ඔන්න බලන්න. දැන් මේ ඔක්කොම <laughs> හැම තැනකම යෝනිසෝ මනසිකාරයනේ තියෙන්නේ එතකොට. එහෙමයි. දැන් බලන්න. ඔබ බත් ටික බෙදා ගන්නකොට ඔබ සිහියෙන් බෙදා ගන්නවා. මොකද්ද සිහියෙන් බෙදා ගන්නවා කියන්නේ? ඔව්. මොකද්ද සිහියෙන් බෙදා ගන්නවා කියන්නේ? පළවෙනි සැරේ බෙදාගත්ත කෙනාද දෙවෙනි සැරේ බත් බෙදාගන්නේ. අන්න බලන්න. ඒ අත දෙයන්නේ. ඒ බත් දෙන්නේ. අන්න බලන්න. ඔන්න ඔබට මේ මේ බලන්න චූටි චූටි තැන් වලින් ඔබට එන බෙදාගත්ත බත් එක දැන් ඔබට කන්න පුළුවන්ද? හොඳට බලන්න. ඒක ටිකක් වෙනස් වෙනවා කන වෙලාවෙදී. හ්ම් හ්ම්. ඒ කියන්නේ බෙදාගත්ත කෙනා හිටියොත් මේ දාලා ඔබට බෙදාගත්ත බත් එක්ක කන්න පුළුවන් වෙන්නේ. අන්න බලන්න එහෙනම් දෙපැත්තම ගැලවෙන්න ඕනේ නේද මේකේ. ඔන්න ඔතනයි අපිට වැරදෙන තැන. එක්කෙනෙක් ඉඳලා ඒ ටික බලනවානේ. ඔබට මං කිව්වද මේ කිව්වද තේරුණාද? නිරෝධය කියනකොට මේ පැත්තයි මේ පැත්තයි දෙපැත්තෙම තියෙනවා නේද විපරිණාමය. ඔබ දැක්කේ බත් එකේ විපරිණාමය විතරයි නේද? ඔබ දැක්කේ නෑ නේද මේ පැති විපරිණාමය. ඇහැ නිරුද්ධ වෙන හැටි, කන නිරුද්ධ වෙන හැටි, අය නිරුද්ධ වෙන හැටි. මේ මොහොතක් පාසා මේ පැත්තෙත් ඒකම නේද දකින්න ඕනේ දැන් ඔබ. වෙනවා. ඉපදි ඉපදි මෙරි මෙරි ඇස්ස. වෙනස්. දැන් ඔබ හැම යෝනිසෝ මනසිකාරයට එන්නේ කොහොමද කියලා දැන් ඔබ දකිනවා නේද? ඔව්. මොකද්ද කරන්න ඕනේ කියලා. එහෙනම් බලන්න දෙවෙනි සැරේකට බත් බෙදා ගන්න කතන්දරේදී එතනින් ඒක ඉවරයි නේද? එහෙනම් බෙදාගත්ත කෙනෙක් දැන් ඉන්නවා දීගාවට මෙතනදී අනුභව කරන්න. නෑ බෙදාගත්ත කෙනෙක් නෑ. අන්න බලන්න. ඕක නේද බැලි බුදුහ බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ රූපය නිට්ටයද අනිත්‍යද කියලා අහන්නේ. වාත සූත්‍රය. දික්ටි සංයුතිය. ගිහිල්ලා බලන්න. හරිද? ඒත ඒත මම සූත්‍රය ඈ අන්න ගිහිල්ලා බලන්න. මොකද්ද කියන්නේ කියලා. තියෙනවා ඉන්නවා කියලා අහුවෙච්ච තැනින් තමයි අපිට මේ ලෝකේ අපි අහුවෙන්නේ. අහුවෙන්නේ ඔව්. අන්න එතනදිම අපි අහුවෙලා ඉවරයි මායයට. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන සැරදීනේ දුක නිවැරදි වෙන්න ඕනේ. ඔව්. අන්න දැන් ඔබ දැක්කද ඒක නිවැරදි වෙන්න ඕන තැන කොතනද කියලා. එහෙනම් මේ හැම තැනකදීම ඔබ දකිනවා නේද එතනදී? නිසිද්ධිය. ඒ පැත්ත විතරක් මේ පැත්තක් දකින්න ඕනේ. එක්කෙනෙක් ඉන්නව නෙමෙයි. එහෙනම් බලන්න ඔය ඔක්කොම ටික හම්බ වෙන්නේ කොහටද? හිතට නේද? හිතන බවක් නේද තියෙන්නේ. එහෙනම් බලන්න ඒ හිත නේද මේ එතන එතන නිරුද්ධ වෙවි යන්නේ. එතකොට වළඳන කතාවක්වත් කන කතාවක්වත් බෙදා ගන්න කතාවක්වත් ඔතන තියෙනවද? ওই ක්‍රියාව තුළ. නෑ. <laughs> ආ දැන් ඔබට තේරෙනවා හරිද පොල්ලත් කතන්දරය කිව්වේ ඌ කෑල්ලට. ක්‍රියාවක් කොයි කොයි භාෂාවකටද අයිති වෙන්නේ? එක භාෂාවකටවත් දාන්න බෑ ක්‍රියාව. තේරුණාද? අන්න ඒකයි මේ පෙන්වන්නේ. එහෙනම් බලන්න හැම තැනකම තියෙන ක්‍රියාවක්. දැන් බලාගන්න ඔබ අල්ලපු එක ඒ කියන්නේ පෙනිච්ච එකද අල්ලන්නේ ඔබ? නෑ. ඒකත් විපරිණාම. අර නෑ. හරි. අර ක්‍රියාවලිය වෙලා. අන්න බලන්න. පේන්නේ කල්ලන්න පුළුවන්ද? පේන්නේ වර්ණ සටහනක්. ඔබ අල්ලන අල්ලනකොට දැනෙන්නේ හද ගතිය මෘදු ගතිය දැනීම. ඔව්. එහෙනම් බලන්න වර්ණ සටහන කවදාකවත් අල්ලන්න පුළුවන්ද? <laughs> බෑ. ආ දැන් ඔබට තේරුණාද? ඔන්න හදේදී හදේ ඡායාවක් වැටලා තියෙන වතුරට. ඔබ අනේ හඳ අල්ලන්න කියලා ගිහලා අත දැම්මොත් එහෙම වතුරට වැටලා තියෙන. හඳේ ඡායාව අල්ලන්න කියලා අත දැම්මොත් එහෙම මොකද්ද ඔබට හම්බ වෙන්නේ? වතුර. වතුර. වතුරද හම්බ වෙන්නේ එහෙම නැත්නම් යම් දැනීමක්ද? ඔව් දැනීමක්. <laughs> අන්න බලන්න. දැක්කද එහෙනම් ඒ පේනික කවදාක අල්ලන්න පුළුවන්ද? අල්ලන්න බෑ. අල්ලපු එක අල්ලපු එක දකින්න පුළුවන්ද? අල්ලපු එක දකින්නත් අල්ලපු එක දකින්න පුළුවන්. ඒ කියන්නේ අතර දැන් අතර දැනෙන දැනීමනේ ඔබ දකින්න ඕන එක දකින්න පුළුවන්. එකනේ ඔව්. ඒක දකින්න පුළුවන්ද? දකින්න බෑ. ඒක දැනීමක්. ආ දැන් ඔබට පේනව නේද? පේන එක අල්ලන්න බෑ. අල්ලන එක දකින්න බෑ. තේරුණාද? එහෙනම් ආයතන 6ට තියෙන්නේ වෙන වෙන කෘත්‍යයන් 6ක් කියලා ඔබ දැක්ක නේද? කෘත්‍යයන් 6ක්. ඔව්. දැක්කද? මේ 6 ගැට ගැහුවේ කොතනින්ද? මේ හිතින් නේද ගැට ගැහුවේ? හිතින්. ඔව්. අන්න බලන්න. මේ ටික හිතින් ගැට ගහපු තැන තමයි අපිට යමක් කියලා හම්බු වෙන්නේ නේ. එතකොට බලන්න. එහෙනම් ඔබ දැන් මේ ඔන්න බලන්න ඒ ඒ ඒ මන ආයතනෙට ඔබ ගැට ගහ ගන්න පුළුවන් වෙන්නේ ඔතන දෙකක් එකට අහු වුණොත් තමයි. ඔබ එතන එතන මේ ක්‍රියාව තුළ නිරුද්ධ වෙන හැටි දැක්කොත් එහෙම එතන එතන ඒ පැත්තත් නිරෝධ වෙනවා මේ පැත්තත් නිරෝධ වෙනවා. ඒ පැත්තත් විපරිණාමයටපත් අන්‍ය ස්වභාවයකටපත් වෙනවා මේ පැත්තත් අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. දැන් මොකද්ද තියෙන්නේ? අනිච්චව සංඛාරා උපාදවය ධම්මිනෝ උපදිතා නිරුද්ධන්තිනේ. දැන් මෙන්න මේක නුවණින් දකින්නයි තියෙන්නේ නේද? ඉතින් ඒක තමයි දැන් ඔය වෙන්නේ. <laughs> තේරුණාද? ආ ඕක දකින්න දකින්න දකින්න දකින්න මොකද්ද වෙන්නේ? ඔබ මේ මමත්වය නේද දිය වෙලා යන්නේ. මම කරා මම තමයි <laughs> කරා මේ පැත්ත නේද දිය වෙන්නේ. ඕක නේද වෙන්න ඕනේ. උතන නේද තැන තියෙන්නේ අහුවෙලා. ඔබ ඉන්නකන් නේද ලෝකේ තියෙන්නේ. මේ පැත්ත. ඔව්. අන්න බලන්න. ඔබ ඉන්නකන් තමයි වටිනාකම් ටික දෙන්නේ. එහෙනම් ඔය ඔය නොදැනිත්වෙම මොකක්ද වෙන්නේ? මමත්තේ නේද දී වෙලා යන්නේ ටික ටික ටික ටික ටික ටික. මේකයි. එහෙනම් අම්මගෙන් පටන් ගත්ත බත් මුට්ටිය දැන් ඔබට දාලා බලන්නකෝ. තේක ඔබට දාලා බලන්නකෝ. ආ ඔක්කොම ටික දාලා බලන්නකෝ දැන්. හ්ම්. ආ දැන් තේරුණාද ඔබට මේ කිව්ව කතන්දරේ? ඔව්. හේතු ඵල කොට නේද? අන්න බලන්න ඔබ එහෙනම් බලන්න ලුණු ගෙඩියක් කැපුවා නම් ඔබ කැපුවද ඇත්තටම පිහි හේතු සමුදා හේතු ටිකක් එකතු වෙලා නේද ඒක කැපුනේ? එතනින් එහාට බලන්නකො ඒ ලුණු ගෙඩිය ගැන ආයෙ කතා කරන්න පුළුවන්ද දැන්? ඒ ලුණු ගෙඩිය තවදුරටත් තියෙනවා. වෙනස් වෙලා. ආ නෑ. යන්නකටයි කිව්වේ කතාව. එහෙනම් බලන්න මේ හේතු කොටක හැමතිස්සෙම හේතු හේතු සමුදායකින් තමයි ඵල නිර්මාණය වෙන්නේ. තේරුණාද? අන්න ඒක නේද මෙච්චර කාලයක් ගත්තේ මම කරනවා කියන තැන. හා. අන්න බලන්න. ඔන්න ඕක දිය කරලා. ඕක නේද වැරදි දෘෂ්ටිය. මම කියලා කෙනෙක් එතන උපගෙන වැඩ ටික ඔක්කොම මැනේජ් කරන්න දාගන්න. අන්න හරි. දැන් ඔයාගේ ස්වභාවයත් ඕ විදිහම නෙමෙයි. දැන් ඒක තමයි මම මේ දැන් ඊගාවට පෙන්වන්නේ කියේ. එහෙනම් දැන් ඔය කයේ ස්වභාවය. දැන් ඔබ ඔය කයේ තියෙන ඔය මොනවද ඔබ හැදුවේ කියන්නකෝ ඔබේ තියෙන ඇහැ හැදුවද ඔබ? කන, නහය, දිව, කය, අත, කකුල, නියපොතු එකකට ඔබ හැදුවද? කිසි එකක් නැහැ. දැන් ඔබේ කියලා ගන්නේ කොහොමද? මල හරි කතන්දරයක් නෙමෙයි. කවුද ඔක ලියලා දුන්නේ? <laughs> දැන් ඔබට පේනව නේද මේ කතන්දරේ? ඔය කය හදන එකවත් ඔබ කරනවාද? කෑම ටික දිරෝන එක ඔබ කරනවාද? ඒ ටික මේ ලේ ටික ගිහිල්ලා මේ මේ කය හදන කය මේ කයි හැදෙන මැරෙන සිදුවීම ඔබ කරනවාද? එහෙනම් අර ඇතුලේ වැඩිපුර දැන් එකතු වෙලා තියෙන ටික එළියට දාන්නේ කවුද? දැන් ඔබ ටොයිලට් එකට ගියාම ඔබට ඔක පේනවා. මේ ටික දැන් එන්නේ කොහොමද කියලා. ඔබ කරනවද? නැහැ. <laughs> ක්‍රියාවලියක් නේද? ක්‍රියාවලියක්. එහෙනම් ඔන්න ওই විදිහට ඔබට ටික ටික මේක දකින්න පුළුවන් නේද? හ්ම්. අර බත් මුට්ටියට වෙච්ච දෙයම නේද ඔය කයිත් සිද්ධ වෙන්නේ හැම මොහොතකම. ඔව්. හැම මොහොතකම. හැම මොහොතකම වෙන්නේ ওই ටිකම තමයි. හ්ම්. එහෙනම් දැන් ඔබ හව යෝනිසෝ මනසිකාරය. දැන් යෝනිසෝ මනසිකාරයෙන් දැන් ඔබට සීමාවක් පෙන්වන්න පුළුවන්ද? මෙන්න මෙහෙමයි කරන්න කියලා. දැන් දැක්කද යෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා? සිහිය කියන්නේ මොකද්ද කියන එක? ඔව්. දිත්තේකට අහු වෙනකන් අටලෝ දහමට අහු වෙනවා. ඔබ දිත්තේ මෙදෙන තැන තමයි එතන එතන මේක දකින්න තැන. හ්ම්. එහෙනම් මේ ඔබ බත් ටිකක් කන්න යනකොට බත් එකපාරක් කටට දාගත්ත බත් කටද ටිකද ඊගාව සැරේ එකපාරක් හැපුවට පස්සේ ආයි තියෙන්නේ. නෑ වෙනස් වෙනවා. ඔබ දිගින් දිගට මේ කතන්දරේ දකින්නකොට කාපු කෙනෙක් ඉන්නවද කාපු ක්‍රියාවක් තියනවද? ඔබ ඉන්නේ විදර්ශනාව. ආ දැන් ඔබට තේරුණාද? එහෙමයි. ආ දැක්කද? ඔබ එතන එතන ඔබගේ ආ ඔබ එතන එතන ඥානයත් එක්ක ඔබට ධාතුපරියායෙන් බලන්න පුළුවන් ආයතන පබ්බයෙන් බලන ඕන විදිහකට. එහෙනම් දැන් ඔබ මොකද කරන්නේ? සතර ඉරියව් පවත්නකොට ඔබ ඒක සිහි ඒ කියන්නේ සිහියෙන් ඉන්න එක කරන්නේ. අන්න දැන් දැන් ඔබට තේරෙනවා මේ මොකද්ද කිව්වේ කියලා. ආන දැන් ඔකෙන් දී වෙන්නේ මොකද්ද? මමත්වයේ දී වෙන්නේ. මමත්වයේ තියෙන්නේ. මේ වෙලාවේ ආස්වාද ප්‍රසවාසී උන්නේ නැත්නම් ඔය එකක්ක් කරන්න පුළුවන්ද ඔබට? වෙන්නේ නැහැ. මේ හුස්ම රැල්ලත් එක්ක නේද ඔක්කොම ටික සිද්ධිය වෙන්නේ. හැම දෙයක්ම හුස්ම රැල්ලත් එක්ක. ආන්න දැක්කද? මම තව පැත්ත තව පොඩ්ඩක් ඔන්න ඔතන ඔබට පෙන්නන්න. ඔබ බලන්න ඔබට අපි හිතමු තරහ ගිහිලා තියෙන මොහොතක් කියලා. ඔව්. ඒ වෙලාවේ ඔබේ ආස්වාද ප්‍රසවාසයේ ස්වභාවය කොහොමද? දැන් ඔබ ඒක හිතනවා. වේගවත්. ඔබ මේ හරීම නිස්කලංක තැනකට ගිහලා ඔබ හරීම සමාධිමත් මොහොතක ඉන්නකොට ආස්වාද ප්‍රසආසය කොහොමද? ඊටාම් සියුම් සෙමින් සිදුවේ. ඊටාම් සියුම්. එහෙනම් බලන්න මේ ආස්වාස ප්‍රසආස රැල්ලයි හිතයි අතර තියෙනවා නේද සම්බන්ධයක් ලොකු. ඔව්. අන්න බලන්න ආස්වාස ප්‍රසආසයේ වේගවත් වෙනකොට හිත වේගයෙන් දුවනවා. වේගවත්. වේගයෙන් වෙනස් වෙනවා. ආස්වාස ප්‍රසආස රැල්ලේ හරි සියුම් වෙනකොට හිත ඒ මට්ටමට සමාධිමත් වෙලා නේ. අන්න බලන්න. එහෙනම් බලන්න ආස්වාස ප්‍රාස්වාස රැල්ල අනුලෝමව සමානුපාතික වෙනවා සිතේ ක්‍රියාව. සිතේ ස්වභාවයට. සිතේ ක්‍රියාවලට. අන්න බලන්න. අන්න ඔබට දැන් තේරුණාද ඊතන? එහෙනම් බලන්න වැඩි වෙනකොට වැඩි වෙනවා නම් අඩු වෙනකොට අඩු වෙනවා නම් අන්න බලන්න. ආස්වාස ප්‍රාස්වාසී කියන්නේ වායු ක්‍රියාවලිය. හ්ම්. එහෙනම් මේ වායු ක්‍රියාවලිය සමාන වෙනවා හිතේ ක්‍රියාවලියට. ආන්න බලන්න. දෙවෙනි එක. අපි හිතමු ඔබ කාට හරි බනිනවා කියලා හයියෙන්. දැන් කොහොමද ඊතන? ආස්වාස ප්‍රස්වාසයේ මොකද්ද වෙන්නේ එතකොට? වේගවත් වැඩ කරන. ඊයෙන් එන්න ඕනේ නේ. ආ. අවිද මොහොත්රත්නායකගේ තොටුපලයිනේ වගේ එකක් අදිනවා කියලා සිහින. <laughs> දැන් ඔබට මොකද්ද වෙන්නේ? ඊට ඉස්සෙල්ලා දිග හුස්මක් ගන්න වෙනවා නේද තොටුපලයිනේ අරගෙන ඇදලා ගන්න. ආ. හ්ම්. දැන් ඔබ හිමින් කතා කරනවා. දැන් කොහොමද තත්ති? ඔව්. ඔබ හිමින් හිමින් කොඳුරනවා. ආස්වාස්. ඔව්. හිමීට හිමීට වැටෙන ආනවා. එහෙනම් මේ වායු ක්‍රියාවලියත් අනුලෝමව සමානුපාත වෙනවා නේද මේ ආස්වාස ප්‍රස්වාස රැල්ලත් එක්ක. වේගවත් වෙනකොට වේගවත්. අන්න බලන්න. ඒක හිමින් වෙනකොට ඒකත් හිමින්. අන්න දැන් මොකද මේ දෙක අතර තියෙන සම්බන්ධයක්. හ්ම් හ්ම්. ඊයේත් ඊයේත් ඊයේත් පෙන්නේ ඔන්න ඕක තමයි. කතා කරා. ඔව්. අන්න ඊයේත් පෙන්නේ ඔන්න ඔය සිද්ධිය තමයි. හොඳේ? අන්න බලන්න. බලන්න මේ වචී ක්‍රියා අනුලෝමව සමානුපාතික වෙන ආස්වාස ප්‍රස්වාස රැල්ලට. රැල්ලි රැල්ලි ක්‍රියාවලියට නේ. හ්ම්. බලන්න. ආස්වාස ප්‍රස්වාස කියන්නේ වායු ක්‍රියාවලිය. අන්න බලන්න මේ වචී ක්‍රියාවලිය අනුලෝම සමාන වෙනවා මොනටද? වායු ක්‍රියාවලියකට. ආන්න බලන්න. තුන්වෙනි එක. ඔබ හයියෙන් හයියෙන් දුවනවා. අන්න කාය ක්‍රියාවක් දැන්. කොහොමද තත්ත්වේ? ආස්වාස ප්‍රස්වාසය. වේගවත් වේගෙන් වේගෙන් වේගෙන් වේගෙන් යන ඔබ හිමීට හිමීට සක්මන් කරනවා දැන් කොහොමද ආශ්වාස ප්‍රශ්වාස තෙමින් සිතවිලි තෙමින් එහෙනම් බලන්න මේ කාය ක්‍රියාවත් කාය ක්‍රියාව වේගවත් වෙනකොට ආශ්වාස ප්‍රශ්වාස රැල්ල ඒ විදිහට වේගවත් වෙනවා නේ හ්ම් ආන්න බලන්න කාය ක්‍රියාව හරිම හිමින් වෙනකොට ආස්වාස ප්‍රාස්වාස රැල්ලත් ඒ විදිහටම සියුම් වෙනවානේ. ආන්න බලන්න. එහෙනම් මේ කාය ක්‍රියා කියන තැනත් අනුලෝමෝ සමානුපාතිකයි නේද මේ ආස්වාස පාස්වාස ලැල්ලට. හ්ම් හ්ම්. දැන් ඔබට තේරුණාද මේ සිද්ධිය? එතකොට බලන්න මනෝ මනෝ මනෝ සංකාර වචී සංකාර කාය සංකාර කියන තුන මේ ආස්වාස ප්‍රස්වාස රැල්ලත් එක්ක තියෙන සම්බන්ධය ඔබ දැක්කද දැන්? ඔව්. ආ. එතකොට බලන්න එහෙනම් ඔබ ඔය කතා ඔබගේ ඔය ඔක්කොම කතේ කයේ කතන්දරේ සිද්ධ වෙන්නේ ඔන්න ආසාස ප්‍රසආස රැල්ලත් එක්ක. හරිනේ? තියෙනකන් ඔව්. අන්න හරි. තියෙනකන් තමයි ඔය කතන්දරේ වෙන්නේ. <laughs> බලන්න ඔය කය හැදෙන්නේ. කයේ වැඩිපුර ටික එළියට දාන්නේ. හරිද? ඔතන ඔය පණ තියෙන බවක් තියෙන්නේ. හරිද? එතකොට ඔබට ඔය අන්න හරි. ඔය ඔක්කොම ටික සිද්ධ වෙන්නේ ඕකත් එක්ක. එතකොට ඔබ දැන් මොකද්ද කරන්නේ ඕක ඇතුලේ? <laughs> ඔබ කරපු ටික කියන්න බලන්න ඕක ලියාගත්තනේ මම කියලා. ඔව්. <laughs> ඔබ මොකද ඔකේ කරන්නේ? මොකොත් කරන දෙයක් නෑ. අඩුම ගානේ ඔබට ඉපදෙන්න අම්මා සුක්‍රාණුවක් ඇදුවද තාත්තා සුක්‍රාණුවක් ඇදුවද තාත්තා ඩිම්බයක් ඇදුවද අම්මා ඩිම්බයක් ඇදුවද හොඳට බලන්න. ওই දෙක එකතු කරා දේ දෙන්නගෙන් එක්කෙනෙක්. එහෙනම් එතන ඉඳලා අම්මා අම්මගේ ආන්න අම්මා ගන්න ඒ හේතුඵල ක්‍රියාවලියකින් නේද ඒ ටික සිද්ධ වුනේ. අන්න බලන්න. ඒ හේතුඵල ක්‍රියාවලියෙන් ඒක සිද්ධ වෙලා අම්මාගේ පැවැත්මට අම්මට ආහාර වැටෙනවා අම්මට ආස්වාද ප්‍රාසාසය වෙනවා අම්මා තුල ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට ඒකට අනුරූප ඔබවත් ඔතනට සම්බන්ධ වෙලා තියෙන නිසා ඔතනත් ඒ ක්‍රියාවලියම සිද්ධ වෙන්න පටන් ගන්නවා සිද්ධ වෙනවා දැන් අම්මා හැදුවද ඇහැ උඹේ කන නහය දිවක ඔය එකක්වත් අම්මා හැදුවේ නෑනේ අන්න. ඔබ හදාගෙන ආවද? මම මේ වගේ ඇහැක් ගේනවා කියලා. අන්න. එන බාන ඔය විදිහට ඇවිල්ලා ඔතනින් පස්සේ මව්කුසින් එළියට ආවට පස්සේ toy ටිකම නේද උනේ. වෙනසකට උනේ ස්වම්භුව ආස්වාස ප්‍රසවාසයේ සිද්ධ වෙන එක විතරයි. එච්චරයි. ආ. ඒ ක්‍රියාවලියම තමයි දැන් මේ වෙන්නේ. එතකොට බලන්න අම්මටත් උනේ ওই ටික නේද? හ්ම්. අම්මගේ අම්මටත් උනේ ওই ටික නේද? <laughs> ඔය මුළු ඔව් පරම්පරාව ඔක්කොටම උනේත් ওই ටික නේද? ඔව් එතකොට එතකොට මේ කවුරුත් ඇති කරපු ඒවා නෙවෙයි <laughs> අහහ. දැන් ඔබට තේරෙනවද මේ කතන්දරේ චූටි පැත්තකින් අරගත්ත තැන අපිට කොහෙටද යන්න පුළුවන් කියලා. එහෙනම් ඔව්. බලන්න ඔබ අපි අල්ල ගන්නවා නේද මම කරන්නේ කියන තැන මමත්වය. හ්ම්. එහෙනම් අල්ලගත්ත තැනම නේද දෘෂ්ටිය කියන්නේ. අන්න බලන්න එතනමයි සක්කාය දෘෂ්ටි. දෘෂ්ටිය කිව්වේ ඔතනට නේද? හ්ම් හ්ම් හ්ම්. දැන් ඔබට තේරෙනවද මේ සක්කාය දෘෂ්ටිය හරි සරලව දැක්කෙන් දකින්න බැරිත් දැන්. මොකද්ද මේ සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ කියලා. ඔව්. අන්න බලන්න දැක්කද? මේ සක්කාය දෘෂ්ටිය කියන තැන මේ කය අන්න බලන්න මේ රූපය කියන තැන තියෙන්නේ විපරිණාම ධර්මයක්, අනිච්ච ධර්මතාවයක්. හ්ම්. එතකොට නාම ධර්ම කියන තැන තියෙන්නේ අනිච්ච ධර්මතාවයක්. හ්ම්. මොහොතක්වත් නොපවතින. එතකොට ඔබේ රූපය කියලා එක මොහොතක් නතර කරලා ලෝකෙ පෙන්වන්න පුළුවන් ද ඔය process එකේ. මේ මමයි. බෑ ඒක. අන්න දැක්කද දැන් ඔබට තේරෙනවද එහෙනම් එහෙනම් බලන්න නමුත් අපි අල්ලගත්ත නේද ඕක මමයි කියලා කරන්නේ මේ ගතයි අපි මෙච්චර කාලයක් හිතන් හිටියේ අපි රූපෙට අහු වෙලා ඉන්නවා කියලා නේද අපි රූප පරිහරණය කරනවා කියලා නේද ඇත්තටම අපි පරි අපි ඉන්නේ කොයි කොයි පැත්තේද ඉන්නේ අපි අහු වෙලා ඉන්නේ නාම ධර්ම පැත්තට ඊ කියන්නේ නාම ධර්ම පැත්ත කියන්නේ අපි අහු වෙලා ඉන්නේ හිතට අපි කවදාකවත් රූප පරිහරණය කරලා තියෙනවද හොඳට බලන්න කල්පනා කරලා නැහැ අපි මේ හිතන බවක් නේද තියෙන්නේ. ඇහැට ලැබෙන වර්ණ හිතන බවක්. ඇහෙනවා කියන දේ හිතන බවක්. දැනෙනවා කියන දේ හිතන බවක්. එනවා අපි අහුවෙලා ඉන්නේ නාම ධර්ම විතරනේ. නාමයේ අන්තිරේ නේද ඔක්කොම අහුවෙලා ඉන්නේ. දන්නේම නැති. ඔව්. නමුත් අපිට ඒ පැත්ත නෙමෙයි නේද පේන්නේ. අපි මේ රූප පරිහරණය කරනවා කියලා නේද අපිට පේන්නේ. මේ ලෝකයක් බාහිරේ පරිහරණය කරනවා කියලා නේද පේන්නේ. ඔව්. නමුත් අපි ඉන්නේ කොතනද? අපි ඉන්නේ නාම ධර්ම නාමන්ති හිර වෙලා නේද? ඒක දන්නෙත් නෑ නේද? නාම ධර්ම. ඒක තමයි. හොඳයි. ඉතින් එන ඔබ ඇහුව යෝනිසෝ මනසිකාරය ගැන. දැන් ඔබට පේනවාද ඕකේ සීමාවක් පෙන්වන්න පුළුවන්ද කියලා කාටක්ක? සීමාවක්. මෙන්න මේකයි යෝනිසෝ මනසිකාරය කියලා දැන් කාටක්ක පෙන්වන්න පුළුවන්ද? මෙන්න මෙහෙම බලන්න කියලා. බෑ බෑ. එහෙනම් ඔය හැම තැනකම තියලා නේද ඔය උත්තරේ? තියෙනවා. මේ ධර්මයේ දැකපු කෙනාට හැම තැනම කමටහන්. අන්න එහෙනම් ඔබට කමටහන් හොයාගෙන යන්න ඕනේ දැන් කාගෙන්වත්. මෙහෙමයි මෙහෙමයි කියලා. නෑනේ අවශ්‍ය වෙන්නේ නෑ. හැම දෙයක්ම හැමතිස්සෙම කමටහන්. අන්න දැක්කද හැම තිස්සෙම හැම මොහොතකම කමටහනක් තියෙන. කොහෙන්වත් එළියෙන් බලන්න එපා. ඔතන ඇතුලෙන් බලන්න. ඔබ තුලින් දකින්න ඔන්න ඔය සිද්ධිය. ඔය සිද්ධිය ඔබ තුලින්ම දකින්න ඔබ. ඇයි අද මූණ හොදලා හෙට ඇයි ඇයි ඇයි හෙට උදේට මූණ හොදන්නේ? <laughs> ඇයි උදේ කාලා දවල් කන්නේ? ඇයි දවල් කාලා රැටත් කන්නේ? හ්ම්. මේ ටික එනකොට ඔබ දැනගන්න පුළුවන් උත්තරේ. හ්ම් හ්ම්. එහෙනම් යෝනිසෝ මනසිකාරය දැන් ඔබට තේරුණාද කොච්චර සියුම් මේ හරි හරි සරලව දකින්න පුළුවන් නේද මේ මහා ලොකු දේවල් නැතුව ඔව් එහෙනම් දැන් වැස්සක් වහිනවා දැන් වැස්සක් වැටෙනවා කියලා හිතන්නේ ඔබ ඒක දිහා බලන් ඉන්නවා මට කියන්න බලන්න ඔන්න ඕකෙන් මටත් ඔන්න පොඩ්ඩක් ගොඩ යන්න පුළුවන් දහම් පරයය. <laughs> වැස්සක් වැටෙනකොට අපේ ඇහැ දකින ඇහැ ඉපදි ඉපදි වෙනස් වෙවි මෙරි මෙරි යනවා. වැස්ස වැස්ස දිහා බලාගෙන ඉන්නකොට එක වතුර ටික ටික ටික ටික දකිති වතුරත් බින්දුවක් විදිහට ඇවිල්ලා ඊට පස්සේ ඉරක් වගේ දැකලා ඊට පස්සේ පොළවට වැටලා ඒකත් ගලාගෙන යනවා එතකොට වතුර වල විවිධ ස්වභාවයන් අපි දකිනවා විපරිණාමය වෙන හැටි වතුර ටික ඇහත් ඒ ඒ වගේම ඉපදි ඉපදි මැරි මැරි මේ වැස්ස දකිනවා හරි. ඔන්න ඔතන අවශ්‍යම ටික ආවේ නෑ ඔයාට. අන්න ඒක. හොඳයි. අද මේ සාකච්ඡාව හොඳයි. පොඩි පොඩි තැනක් වුණාට හරි වටිනවා. දැන් බලන්න ඔය ඔක්කොම දැක්ක ඇහින්ද හිතෙන්ද ඔබ? ඔව් හිතෙන් දකින්නේ මේ. ඔබ ඔබ දැක් අන්න ඔය ෂණයක් පාසා ඔතන ඔතන ඔබ දැන් ඇහි නිරෝධය ගැන කිව්වා, වැස්සේ නිරෝධය ගැන කිව්වා, වතුර වැටෙන එතන එතන වැටෙන. ඇත්තටම ඒ පැත්තද බලන්න දැන් ඔය වැස්ස වහින්නේ කොහේද? දැන් ඔය වැස්ස වහින්නේ කොහේද? හිතේ. අන්න අන්න එතනයි අල්ලගන්න ඕනේ. ආහ්. එහෙනම් බලන්න ඔබ දකින්නේ මේ හිත එතන එතන නිරුද්ධ වෙලා යන එක නෙමෙයි. නිරුද්ධ වෙන ස්වභාවය. ඔව්. ඒකයි දකින්න ඕනේ. හිතේ Nirodhe නේද දකින්න ඕනේ ඔබ. ඒක දකින්න අරක උපකාර වෙනව නේද මේ මොහොතේ? අන්න ඒකයි. ඔව් එහෙන් දකිනේ. අන්න බලන්න. මේ වෙලාවේ ඕක අහුවෙන්නේ හිතටනේ. එහෙනම් ඔබ මේ ඇත්තටම එළිය වැස්සක් වහිනවද දකින්නේ? ඇත්තටම මේ හිත මේ මොහොතේ එතන එතන එතන එතන නිරුද්ධ වෙන කතන්දරයද හිත එතන එතන නිරුද්ධ වෙන. අන්න ඒකයි දකින්න ඕනේ. ඇතුලෙන් දකින්න ඕනේ. එළියෙන් නෙමෙයි මේ කතන්දරය. ඒකයි මම දැන් කිව්වෙත් උපමාව දුන්නෙත් ඒකයි. මේ උපමාව ඇතුලට ගලපන්න. ඔබට ලෝකය අහුවෙන්නේ හිතින් නම් ඔබ දකින්නේ මේ වෙලාවේ වැස්ස. වැස්සක් කියලා දකින්නේ මොකද ඔබේ හිතේ නිරෝධය නේද හිතේ නිරෝධය හා මේකයි දකින්න ඕනේ අන්න ඒක දකින්නකොට බලන්න ඔබ වැස්සෙන් නිදහස් නැද්ද ඔව් දැක්කද එහෙනම් මැද අහු වුණොත් වැස්ස කියලා වැස්ස ඇත වැස්ස නැත කියන අන්ත දෙකක් අහු වෙන්නේ ඔතනින් නේද අහු වෙනවා දකින්න කෙනෙකුත් ඉන්නවා එතකොට අන්න බලන්න ඔබ ඔතන හිතේ නිරෝධය දකින්නකොට ඔබ වැස්සෙන් නිදහස් නැද්ද අන්ත දෙකෙන් නිදහස් නැද්ද ඔව් ඔබට මේ කතන්දරේ තේරුණාද හා එහෙනම් ඔබ එතන එතන දකින්නේ මොකද උදේ වයනේ දකින්නේ ඔය හිතේ ඔය ඔය අන්න බලන්න පංච උපාදානස්කන්ධයේ අනිච්ච අනිච්ච දුක්ඛ අනාත්ම නේද ඔබ ඔය දකින්නේ එතන ඉතින් ඕකනේ දකින්නේ කී පංච උපාදාන සීල සූත්‍රයට ගිහිල්ලා බලන්න මොකද්ද දකින්නේ කියලා හරිද එතකොට බලන්න එහෙනම් ඔබ දකින්නේ පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය අන්න එතන එතන හිත නිරුද්ධ වෙනවා කියන්නේ එතන එතන පංච පාදානස්කන්ධය නිරුද්ධ වෙලා යනවා. හ්ම් හ්ම්. එතන එතන යමක් පනව ගන්න බැරි වෙනවා මොහොතට. අන මොහොතට අවදිය කියන තැනට එනවා. විදර්ශනා. හැබැයි ඔබ මුලදී ටිකක් අමාරු. ඔබ ඔහොම යන්න. ඔහොම යන්න. හරි. ඉතින් හරි. එහෙනම් හරි. තව කාටද හරි තියනවද ගැටලු? අපි තව කවුද මහත්තයෙක් හරි නෝන කෙනෙක් හරි මට දාලා තිබුණ මැසේජ් එකක් එතුමියට සම්බන්ධ වෙන්න ඕනේ කියලා එතුමියද මහත්තයද කියලා මම දන්නේ නැහැ හරියට කිය කවුද කියලා කවුරු හරි ඉන්නවනම් ඕන කෙනෙක් එන්න ඉස්සරහට රුවිනි ඔබතුමීට හරිද තේරුණාද ඒ ටික කතා කරපු දැන ඔව් එහෙමයි මහත්තයා මට තව විනාඩියක් දෙනවා නම් අර එදා මේ අර මහත්තයා දාලා තිබුණේ මලක සමනලේ පැණි බොන පින්තූරයක් ඔව් දහම් පරයයක් මතු කරන්න අන්න හරි. එහෙනම් බලන්න. මම ඔබට මතු කරන්න කියලා කිව්වේ ඔන්න ඔය වගේ බද බලන හාල් ටික ගිය දුරක් බලන්නකෝ. හාල් මුට්ටා. හාල් හුණ්ඩුවක් ගිය දුර බලන්නකෝ නේද? ඔන්න ඔය වගේ එකක් මං කියන්නේ මතු කළා ඔබ තුන් ඔබ ධර්මීය ගන්න එළියට. හැංගිලා තියෙන ඔය ධර්ම ඥානෙ එළියට දාගන්න. ප්‍රඥාව අවදි කරන්න. ඔබ ඔය විදර්ශනාව ඉන්නකම් ඔබ ඉන්නේ බුදු හදමඬල තුල. හ්ම්. ඒ මාරයට ඔබ හොයාගන්න බෑ ඔබ ඉන්නේ කොහෙදවත් කියලා. තේරුණාද අන්න ඒකයි ඔබ ඉන්නේ ඒ ඒ අවබෝධය තුලක ඔබ ඉන්නේ අන්න ඒකයි මම කියන්නේ හරි මොකක්ද කියන්න බලන්න කියන්නේ ඒක සමනලයා මලහා ළමයා කියන්න බලන්න. <laughs> <laughs> එතකොට ඒකේ ඒව ඔක්කොම දැන් අපි හඳුනගන්නේ නම් නාම රූප වශයෙන්නේ. සමනලය මලයි කියලා හැබැයි ඒක අපේ ඇහැට ලැබෙන වර්ණ සටහනකට ඇහැ අඳුරගන්න ඒවා එතකොට අපි හිතින් හදාගන්නවා මේක සමනලේ මේක මලක් කියලා. ඊට පස්සේ එතකොට ඊට පස්සේ අපි දැන් හිතනවා මෙයා මේක කරනවා ඇති කියලා අපි උපකල්පනය කර කර මේ එකින් එක බලද්දි අපේ ඇහැ ඉපදි ඉපදි මෙරි මෙරි යනවා. හරි දැන් මම කියන්න ඔබට මෙහෙම දෙයක්. ඔව්. ඔබ ওই දෙකෙන් එකක් ගලප ගන්නකෝ ඔබයි කියලා. හ්ම්. දැන් ඕක කතන්දරී කියන්නේ ඔබ තමයි සමනලය. ඔන්න දැන් කල්පගත්තා. ආ දැන් ගන්නකෝ දැන් කතා කරන්නකෝ බලන්න. එතකොට හේතු සැකසෙන මලක් කියලා එකක් එකක් කියලා ගිහිල්ලා අර එකෙන් කෑම ගන්න. එතකොට මලද කියන එක අපි නම එහෙම කියන්න දන්නේ නැහැ මේ මම සමනලෙක් කියලා කියන්න දන්නේ නැහැ නමුත් අර ඉන්ද්‍රියන් වලට දැනෙන විදිහට යන ජීවියෙක් එතකොට හරි ඔහොම නවත්තන්න මම හිතනවා ඔන්න ඔන්න ඔහොම නවත්තන්න හරි බල කියන තැන තියෙන්නේ මොනවද සතර මහා ධාතු සතර මහා ධාතු සම්මනලය කියන තැන මොනවද තියෙන්නේ සතර මහා ධාතු දැන් ওই දෙකම එක ස්වභාවයක් නෙමෙයිද ඔබේ අතයි මගේ අතයි අපි දෙන්න අල්ල ගන්නවා ඔව් දැන් මේ මම මේ ඔබ කියලා වෙන් කරන්නේ හොයන්න බෑ ඔව් එකම ස්වභාවය හිත තමයි වෙනස් කරන්නේ එකම ස්වභාවය. අන්න බලන්න. එහෙනම් ඔන්න ඔය ස්වභාවයේදී ditthය ගැන ඔබට මොකද්ද හිතෙන්නේ? ම්ම් ditthයක් නැති වෙනවා. නමුත් සමනලයට එක ස්වභාවය. අන්න හරි. දැන් අපි අපි හිතමු දැන් ওই සමනලය මලට යන්නේ ඇයි? උට රොන් ටිකක් ගන්න බලාගෙන නේද? ඔව්. ඔව්. ඈ උට රොන් ටිකක් ගන්න බලාගෙන තමයි යන්නේ. අන්න බලන්න එයා ditthයක් හදාගෙන ඉන්නේ. අපිටත් හම් වෙලා අහුවෙලා තියෙන ওই විදිහට නේද? මම සහ ලෝකය කියලා. ඕන්න බලන්න. දැන් ඔබ සමනලයා වෙලා ඉන්නේ දැන් මේ හරි. දැන් සමනලයාට ලෝකයක් තියෙන ওই විදිහටනේ මලින් මලට ගිහිල්ලා රොන් අරගන්න. ඒක විවිධ මල් විවිධ එක જાතිය මල්නේ. ඔතන එක මලක් විතරයි ওই තියෙන්නේ. ඔව්. නේද? එතකොට බලන්න අපිට කයට හම්බ වෙනවා වගේ තව දෙයක් ඒ යාටත් කයට දැන් හම්බ වෙනවානේ. හම්බ වෙනවා. ආන්න බලන්න. එතකොට කාය ස්පර්ශ ඒ ස්පර්ශ ටික එතනක් තියෙනවානේ ඒ විදිහට. ආන්න බලන්න. එතකොට අපේ ලෝකෙත් ওই වගේ නේද අපි යන්නේ. ඔව්. අන්න බලන්න මේ මොහොතක් මොහොතක් පාසා අපිත් මේ ගමනාන්තය යන්නේ ඔන්න ඔය විදිහට තමයි. හරිද? ඉතින් මම ඕකෙන් දකින්න කියලා කියන්න ගිය හැදුවේ ඕ පැත්ත නෙමෙයි. හ්ම්. මම ටිකක් ඊට වැඩි ටිකක් ගැඹුරු පැත්තක් ඕකේ දකින්න කියන්න හැදුවේ. හ්ම්. ඒ කියන්නේ ඔබේ බත් මුට්ටිය කතන්දරේ උතන තියෙනවා. හ්ම්. ඔබේ බත් හැන්දට බත් ටිකක් ආවා නේද? ඔව්. ඉතුරු වුණා නේද ටිකක්? ඔව්. ඒක ඔබට අයිති නෑ නේද? අයිති නැති එක. එහෙනම් තව අයටත් අයිති කියලා තේරෙන්න ඕනේ නේද? මේක තව කට්ටියටත් තියනවා කියලා. ඔව්. ආ මට ඔකේ දෙන්න ඕන උණු පණිවිඩය වෙන එකක්. දැන් සමනලේ අරොන් ටික අරන් යනවා නේද? යනවනේ. ඊට පස්සේ තව සමනලෙක් ඇවිල්ලා රොන් ගන්න. එයාටත් ඒකේ කොටසක් තියෙනවා අයිතියක්. අයිති. ඔව්. තව එක්කෙනෙක් ඔක දැකලා විඳින කට්ටියකුත් ඉන්නවා නේද? ඉන්නවා. හරි. තව එක්කෙනෙක් ඔක හෙවණටත් ඉන්න කට්ටිය ඉන්නවනේ. ඔව්. ඒකට. එහෙනම් මේ ලෝකයක් ලෝකය කියන තැන මම විතරක් නෙමෙයි කියන කතන්දරෙත් මට ඕකෙන් පෙන්වන්න ඕන. හ්ම්. ඒ කියන්නේ මේ මමත්වයේ කියන පැත්ත දැයි මට ඕකේ පෙන්වන්න ඕන උනේ. ඒ කියන්නේ සියල්ල මටම විතරක් නෙමෙයි. නෙමෙයි. අන්න අන්න ඒකයි මම මේ පෙන් මට පෙන්වන්න ඕන. ඒ කියන්නේ ගැඹුරු කතාවක්. ඊට පස්සේ මල දිහා බලන් ඉන්නකොට ඔබ මල වුණොත් එහෙම ඔබේ කය මල වගේ වුණොත් එහෙම ඔය මලේ ස්වභාවය මොකද? විපරිණාමය වෙලා යන විපරිණාමය වෙලා. අන්‍ය ස්වභාවයකට අනිච්ච ස්වභාවයන්නේ මේ කයේ ස්වභාවයත් ඕකම නේද? ඔව්. එන බලන්න දැන් කොච්චර සූදර තිබුණත් ඔබ මේ වෙලාවේ කොච්චර ඔකට ආටෝප දැම්මත් අවසානයේට වෙන කතන්දරෙත් ඔබට දකින්න පුළුවන් නේද? පුළුවන්. උප්පම් මිලායාති යතා ඉදම් කායෝ තථායාති විනාශ භාවන් නේද? ඔව්. ඔන්න ඕක දැකපුගෙන බොරුව දැකපුගෙන ඔකට අල්ලන් ඉන්නවද අතාරිනවද ඉක්මනට? අතාරිනවා. අන්න ඒක තමයි වෙන්නේ. හරිද? එහෙනම් ඔය මලයි සමනලයේ කතන්දරෙත් අපිට මේ වගේම ලොකු දහම් පරයයක් කතා කරන්න පුළුවන්. අන්න බලන්න. එතනක් තියෙනවා ජරා මරණ කියන ස්වභාවය. ඔව්. එහෙනම් බලන්න ඒක සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන හැමතෙම අයිති එකක් නේද? හ්ම්. ආන්න. එහෙනම් ජරා මරණ කියන ස්වභාවය මේ හැම දෙයකටම ලෝකෙටම පොදු පොදු පොදු න්‍යාය පොදු ධර්මතාවය. ඉතින් ඒක තුල අපිට ඕන විදිහකට මහා ගැඹුරකට කතා කරන්න පුළුවන්. ඔය කතන්දරේ ගිහිල්ලා. තේරුණාද? එතකොට ඔබේ ඉපදීමයි මලේ පිපීමයි. ඔබ මව් කුසිතේමයි මල් පොහට්ටුවකට මල් පොහට්ටුවක් හැටියට ඕක එන්න ගත්ත තැනයි. ඔබ මව් කුසින් ඉපදෙන ඔය දෙක අරගෙන කතා කරන්න පුළුවන්. ඔබට ඕකෙන් දකින්න පුළුවන්. ලොකු කතන්දරයක්. තේරුණාද? එහෙමයි එහෙමයි. ආ මේක. ඒකයි මම කිව්වේ. හොඳයි. තව මම කියන්නේ අන්නේ වගේ මේක අවදි කරගන්න කියලා. මේ ඔබ තුල හැංගිලා තියෙන මේ මේ දහම් රසයක්. මෙන්න මේ දහම් රසය එළියට ගත්ත තැන තමයි මේ ධර්මීය රසයක් එන්නේ. බෝරින් වෙන්නේ. තේරෙනවද? ඒකාකාරී වෙන්නේ මේ. එතකොට මේකේ හරි සතුටක් දැනෙන්නේ. මේක යන්නේ යන්නේ. අන්න එතකොට තමයි අර අන්න අර කිව්ව සතර මේ බ්‍රහ්ම විහරණයන්ට අපිට එන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ ඒම තුල තමයි මේ ධර්මයේ පුදුම රසයක් දැනෙන්නේ. අර අන්න ඒක තුල තමයි ඇත්තටම මේ ධර්ම රසය ආපු තැන තමයි ඒක ගලාගෙන ඉන්න පටන් ගන්නෙ. තේරුණාද? අන්න ඒක ඒක එන්න ඕනේ එළියට. ඒ කියන්නේ මේ ධර්මයේ තුලින් සතුට කියන එක Tamanට දැනෙන්න ඕනේ. ප්‍රීති සුඛ කියලා එකක් තියෙනවා නේද? ඔව්. අන්න ඒක Tamanට දැනෙන්න ඕනේ. ඒක දැනුණාම තමයි මේක निराமிස වෙලා යන්නේ ගමන. නැත්තම් බලන්න ධර්මයේ තුලිනුත් මහා බරක් නම් ඔළුවට එන්නේ ඒ ධර්මයෙන් ඇති වැඩක් තියෙනවා. හ්ම්. බුදුහාමුදුරුව කෙනෙක් බරක් පටවන්නද කරේ සැහැල්ලු කරන්නද කරේ වැඩි. මේ ධර්මයේ සැහැල්ලු කරන්න. ඉතින් එහෙනම් ඔබට ඒක එන්නේ නැහැ. <laughs> ඔබට දෙන්න කියන එක. හැබැයි එහෙම වෙලා නැත්තම් ඒක බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් නම් වෙන්න බෑ. හරිද? ඔබට තේරුණාද මේ කිව්ව දේ? බුදු පියාණන් වහන්සේ දේශනා කරේ කැළඹිලා තියෙන විලක ඇතුළ දකින්නත් බෑ අඩිය දකින්නත් බැරි විලක් වගේ තියෙන හිතක් සම්පූර්ණයෙන්ම චූටි ගල් කැටයක් තිබුණත් දකින්න විදිය තමයි පෙන්වන්නේ මේ හිත සමාධිය හිත ශික්ෂණය කළා ශික්ෂණය කළා තේරුණා ආන්න හරි එහෙනම් බලන්න චිත්ත සික්කති කුසලෝ කියලා පෙන්වන්නේ මොකද්ද කියලා අන්න බලන්න එහෙනම් මේ සිත দমনය කළා සිත ශික්ෂණයටපත් කළා හරිද? අපිට මෙන්න මේක දකින්න තමයි පින්නේ. ඒ කියන්නේ ඒ එතන එහෙනම් මොකද තියෙන්නේ? කැළඹිල්ලද නිවිල්ලද? නිවිල්ල. අන්න එතන තමයි ගින්න නිවෙන්නේ. මේක තවත් බරක් වැටිලා මහා වදයක් වෙනවා නම් එතන ගිනි ගන්න තැනක්. ඒක අර වෙන කට්ටියක් කියපු එකක්. බුදුහාමුදුරු දේශනා කරපු ධර්මෙ නෙමෙයි. අර බුදුහාමුදුරු පෙන්නනවානේ මේ මේ මේ මේ ශාසනය විනාශ වෙන්නේ මේ ශාසනයෙන් ඉන්න හතර කොටාසයකින් කියලා පෙන්නනවා නේද? ඒ කියන්නේ මේ එක්කෝ ඒ ඒ හතර කොටසයක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ හතර ගොල්ලන්ගෙන් කියනවා. එහෙනම් අනාගතේ මේ ධර්මයේ වගේම එකක් එනවා කියනවා. ඒ කියන්නේ රත්තරම්ම නම් තියෙන ලෝකේ අපි රත්තරම් මිලදී ගන්න බය වෙන්න ඕනේද? රත්තරම්ම නම් තියෙන්නේ. අපි මොන ගාන දීලා ගත්තත් රත්තරම්ම නේද අපිට හම්බ වෙන්නේ. ඔව්. හැබැයි ඉමිටේෂන් එකක් ආපු දවසට මොකද වෙන්නේ? ඉමිටේෂන් වගේ දෙයක් ආවද අපි රැවටෙනවා නේද හරියට හොයාගන්න බැරුව කොයිකද රත්තරන් කොයිකද ඉමිටේෂන් කියලා ආදේශකයක් ආපු දවසට අපි අදක්ෂ නම් හරියට කොයි එකද ධර්මයේ කියලා හොයාගන්න කොයිකද රත්තරන් කියලා හොයාගන්න අපි ඉමිටේෂන් ගිහිල්ලා ගන්නවා නේද රත්තරන් මිලට අන්න එතන අපි රැවටිලා නේද අද ධර්මයටත් ඒක නේද වෙලා තියෙන්නේ එහෙනම් ඉමිටේෂන් ගත්ත අයට නම් ගින්නි ගන්නවා හරිද රත්තරන් හම් වෙච්ච අය නිවිලා යනවා තේරුණාද අන්න ඒක තමයි මට කියන්න තියෙන්නේ ඉතින් ඒගොල්ලන්ගේ ඒගොල්ලන් හරිම එහෙනම් බලන්න දැන් ඔබට පළක් දැකලා මල් පූජා කරන්න පුළුවන් නේද කඩන්න අවශ්‍ය නැහැ නේද ඔව් ඒක තුලත් ලෝකයක් සකස් වෙන කට්ටිය ඉන්නවා නේද අන්න බලන්න ඒක තමයි මම කිව්වේ. ඉතින් මේ කතන්දරේ දැන් බලන්න තව කෙනෙක් අපහසුවකටපත් කළා බුදුන් වඳින බුදුන් වැඳලා වැඩක් තියනවාද ඔබට? එහෙම වැඩක්. ඒක එහෙනම් තියෙන්න ඕනේ බුදුන් අන්න එතන තමයි අපි දකින්න ඕනේ බුදුන් ධර්මයෙන්ද දකින්න ඕනේ බුදුන් පිළිමයෙන්ද දකින්න ඕනේ කියන එක. ප්‍රඥා. අන්න ඒ තමයි අපි එන්න ඕනේ. එහෙනම් බුදුන් ධර්මයෙන් තමයි දකින්නේ. හරිද? ඉතින් මේක ඉතින් එක එක්කෙනාට එක එක විදිහට ගන්න පුළුවන්. දැන් මම පෙන්නුවේ ඔබ කොහොමද මේක තුල ශික්ෂණීය වෙන්නේ කියන එක. ඔබ කොහොමද ගැටුමක් ඇති නොකරගෙන මේ ගමන යන්නේ කියන තැනට. හරි? හොඳයි. තව කෙනෙක් ඕන කෙනෙක් දේරුවන් සරණයි. ඔව් දේරුවන් සරණයි එන්න කියන්න. අත්නත්තේ මම අර ඉස්සේ මේ මම එහෙනවා ටිකක් පැහැදිලි මදි. දයානි මහත් දයානි මහත්මිය නේද කතා කරන්නේ? ඔව් මේක සද්දයක් අද කියන දන්නේ. ඔව් පොඩි නිකන් මේ පොඩි හම්මයකුත් වෙන. හරි දැන් කතා කරන්න බලන්න. මේ ඊයේ අර දේශනාව ඇහුවට පස්සේ මම අරණදම්ම ස්වාමීන් වහන්සේගේ පරණ දේශනා වගේක් අලුත් කරලා දාලා තිනවා ඒව අහගෙන හිටියා. ඔව්. ඉන්නකොට ඉතින් අර කියනවනේ ටීවී එකේ තියෙන පොලවත් ඇත්ත නෙමෙයි කණ්ණාඩියේ තියෙන පොලවත් ඇත්ත නෙමෙයි එතකොට මේ අපි අඩිය තියෙන පොළව ඒකත් ඇත්තක්ද එහෙම කියලා මම එකින්ක ගලප ගලප යනකොට මම නිකන් ඒ ටීවී එක දිහා බලලා මේ කන්නඩිය දිහා බලලා ඒක හිත හිත මෙනෙහි කර කර මගේ ගෙදර පොළව දිහා බලනකොට ඒක සුලියක් වගේ පොළව කැරකිලා කැරකිලා කැරකිලා යනවා මම දැක්කා. ඊට පස්සේ ඉතින් මම මෙනෙහි කරන්න ගත්තා මේකේ අර්ථය මොකද්ද? මොකද මට වැඩිය දහම් තේරෙන්නේ නැහැ අර දහම් පාසල් ගිහින් නැති වුණාට මම අවුරුද්දක් ඇතුළත තමයි මේකට යොමු වුණේ මේක හොයාගන්න ඕනේ සත්‍ය සොයාගෙන මේ භවය නිමා කරන්න ඕනේ කියන එක. ඉතින් එහෙම මම ඒක අහගෙන යනකොට මට නිකන් අර මගේ පොළව සුලියක් වගේ කැරකිලා කැරකිලා යනවා මම දැක්කා. ඊට පස්සේ මම ඒක මෙනෙහි කරන් ගත්ත සුලිය මොකද්ද මේ සුලිය මොකද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු <laughs> සත්‍ය ධර්මේ මොකක් හරි මේකේ තියෙනවා. මං අද කාගෙන් හරි මේක අහගන්න ඕනේ කියලා මං හිත හිත කල්පනා කර කර ඉන්නකොටම මට උදේ වැටුණා මේ අද දේශනයක් තියෙනවා කියලා. මං ඒ නිසාම බලන් හිටියා මේකට සහභාගී වෙලා අරුණ මහත්තයගෙන් අහගන්න ඒක මොකක්ද ඒ සුලිය ඒ ඇයි එහෙම දැක්කේ මේ මට මේක ගොඩක් වද දෙනවා මේ මට ඒ කියන්නේ ඉක්මනක් තියෙනවා. දැන් නිවන නිවන හොයාගන්න කියන හදිස්සියක් තියෙනවා. ඉතින් මම මේක කැප ඒක කවදාකවත් මෙහෙමයි. අන්න ඒක තමයි. දැන් අපිට කොච්චර <laughs> හදිස්සි වුණත් වැඩක් නැහැ. මොකෝ දන්නවද? අපිට ඔය හදිස්සිය නෙමෙයි අපිට එන්න ඕනේ. අපි පොඩ්ඩක් ඒ කියන්නේ මේ ධර්මයේ හරියටම මුල හරියට අල්ලගන්න එකයි අපි කරන්නේ. ඒ අල්ලගත්ත අයට හදිස්සිය එන්නේ නැහැ. මොකද කෙනෙක් හිටියොත් තමයි හදිස්සි වෙන්නේ. කෙනෙක් හිටියොත් කෙනෙක් නිවන් දක්කන්න ගියොත් ඒක වෙන්නේ නැහැ කවදාවත්. මේ අවබෝධය තුළ කෙනාගේ මිදෙන කතන්දරයක් නෙදී ඉන්නේ. ඒ කියන්නේ සත්පුද්ගල භාවයක් තිබිච්ච නැති තැනකම සත්පුද්ගල භාවයක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් බලන්න අන්න ඒකයි අන්තිමට අන්න එතනින්ත් දැන් අපි දැන් අද කතා කරපු තැනත් බලන්න මේ මමත්වයේ දිය වෙලා යනවා කියන කතන්දරේදී බලන්න කෙනෙක් පුද්ගලයෙක් කියන තැනින් නිදහස් වෙන්නනේ සිද්ධිය තියෙන්නේ. ඒතර බලන්න අපි කෙනෙක් දෙවන් දක්කන්න ගියොත් ඒක වෙන්නේ නැහැ කවදාකවත්. කවදාකවත් වෙන්නේ නැති කතන්දරයක්. මොකද ඒ ඒ ඒ ඒක වෙන්නෙම නැති තරම්. මම කියන්නේ දැන් බලන්න ඔබ මට මතකයි ඔබ ඔබතුමීට තමයි මම අපි ඉදා කරේ නිවන නිවනට ඔව් මට තමයි ඔව් ඔබතුමීට තමයි මට මතක හිටියේ සාකච්ඡාව කරේ නිවනට නොසැලෙන අතිවාරම නේ මේ ආර්ය පරිශන සූත්‍රය කරේ ඔබ ඔබතුමී. ඔබන්නේ මේ මේ සූත්‍රයේ ඒ කතා කරපු තැන ඔබතුමීට හොඳට තේරුණා නම් ඔය ප්‍රශ්නේ ඉන්නෙත් නැහැ. තාම පොඩ්ඩක් තියෙනවා මොකක් හරි එතන නොතීරිච්ච තැන. ඒ කියන්නේ ඕවා ඕවා ගැන හොයන්න යන්න එපා. ඔතන නෙමෙයි තැන. හරි ඕවා ගැන ඕ ඔය සුලි කරකැවෙන ඒවා එළියෙන ඒවා ඕවා වැඩක් නැහැ. හරි ඔහේ ඔක්කොම මේ පැත්තකට දාන්න. ඔය එකක්වත් නෙමෙයි. ඔතන නෙමෙයි තැන තියෙන්නේ. ඔය මේ දැන් මම සුලි කරකැවෙනවා කියලා කියන තැන බලන්න ඔය දැන් හිත දුවනවනේ හොෝගාලා. <laughs> මේක හිත නිවෙන එකක් නේ. දැන් චුට්ටකින් ඉස්සෙල්ලා කිව්වේ ඒක තමයි. මේක හිත නිවෙන එකක්. හරිද? මේක නිවෙන කතන්දරය. සුද්දාස්තක හතර ආකාරයක සුද්දාස්තක චලිතයක් ඒ චලිතය අඩු වෙලා අඩු වෙලා කම්පණි අඩු වෙලා යන තැන. මේ කතන්දරේ. ඒක තමයි අපි දැන් චුට්ටකින් ඉස්සෙල්ලා කතා කරේ. බලන්න මේ සිත නිවෙනකොට සිත සමාධි වෙනවා. සිත සමාධි වෙනකොට අන්න බලන්න මේ මොහොතට අපිට වචනකින් කියන්න බැරි අත්දැකීමක් තියෙනවා. ඒ තුල ඔය කියන ඒව නෙමෙයි. හරි? එතකොට මේ දැන් ඔබට ඒකත් හොඳ හොඳ හොඳ මේ උපමාවක් තියෙනවා එතන. ඉතින් අපි ගමු. දැන් සුලියක් කියන්නේ කොයි වගේ එකක්ද? කියන්න බලන්න. සුලියක් කියන්නේ අර අන්න බලන්න. දැන් සුලිය කරකැවෙනවනේ හූ වීගින් ඉතින් ඇත්තටම සුලියක් කරකැවෙනවද ඔබගේ හිතද කරකැවෙන්නේ? දැන් බලන්න. මගේ හිත. අන්න ඒකනේ. දැන් එහෙනම් ඉතින් ඔය පැත්ත බලන්නකෝ. අර බලන්න ඔබට හොඳ උපමාවක් ඇවිල්ලා තියෙනවානේ. ඈ ඔබට හොඳ උපමාවක් ඇවිල්ලා තියෙනවානේ. හොඳ කමටහනක් ඇවිල්ලා තියෙනවා. ඒක දිහා බලන්නකෝ. ඔබගේ සිත මේ වේගෙන් නිරුද්ධ වෙලා යන විදිහ එතන එතන ඔබ Nirodhe දැක්කොත් ඔබ ඔතන නිදහසුත් වෙනවානේ. බලන්නකෝ. ඔබට එක ෂණයක් අතර නතර කරගන්න පුළුවන්ද? ඔබ ඥානවන්ත නම් ඔබට ඕක හරව ගන්න පුළුවන් ඔබේ පැත්තට. ඇත්තටම ඔබේ සුලියක් කරගැවෙනවා කියලා ඔබට හම්බ වෙන්නේ කොහොමද? අන්න ඔබ ඒ සුලිය කරගැවෙනකොට හොඳට හිත තිබ්බොත් බලන්න ඇත්තට සුලියක් කරගැවෙනවද මේ සිත ෂණයක් පාසා නිරුද්ධ වෙලා වේගයෙන් නිරුද්ධ වෙලා යනවද ඔබට හම්බ වෙන්නේ? ඥානයට අහු වෙන්නේ. අන්න එතනට ඔබ හිත තිබ්බොත් එහෙම ඔබ සුලියනුත් නිදහස්. ඔබ මේ සංසාරිනුත් නිදහස්. තේරුණාද? සුලිය අල්ලගත්තොත් ඔබ සුලියත් එක්කම ආයුධරයක් මේ සංසාර සුලියට අහු වෙලා යන්න පුළුවන්. හැබැයි ඔබ සුලිය අතෑරියොත් ඔය වෙලාවේ අතෑරලා ඔබ මේ වෙලාවේ ඔබේ පැත්ත දැක්කොත් එහෙම ඔබට උදරින් නිදහස් වෙන්නත් පුළුවන්. අන්න ඒකයි වැඩි. අන්න බලන්න. අන්න ඒකයි වැඩි. අන්න බලන්න ඔන්න ඔතන බලන්න වේදනාපච්චය තණ්හා. අන්න බලන්න අල්ලගත්ත තැන වේදනාපච්චය තණ්හා. අන්න වන්න. අතෑරපු තැන වේදනාපච්චය තණ්හා වෙන්නේ නැහැ. වේදනාපච්චය තණ්හා වුණොත් තණ්හාපච්චය උපාදාන. උපාදාන වුණොත් එහෙම උපාදානපච්චය භව වෙන්නේ. මේ වෙලාවෙත් සුලිය කරකැවෙන එකට ඔබ අහු වෙලා ඉන්නවා. ඊගාව සුලියටත් ඔබ අහු වෙනවා. ඔබ මේ වෙලාවේ ওই සුලිය අතෑරලා ඔබේ පැත්ත දැක්කොත් එහෙම අන්න ඔබත් උතින් නිදහස් වෙනවා සුලියත් උතින් නිදහස් වෙනවා අන්න සිත නිරුද්ධ වෙන හැටි දකිනවා ප්‍රඥාවෙන් සිතේ Nirodhe දකින මොහොතට අවදි. අන්නේ දැක්ම තුල අන්න බලන්න ඔබ සියල්ලංගෙම නිදහස් වෙලා ඔබ මෙතනින් ගමන ඉවර කරනවා. ආ. ඉතින් අන්න ඒකයි අපි ඥාන ප්‍රඥාව අවදි කරගන්න ඕනේ මේ වෙලාවේ. අන්න ඒක තමයි කරන්න ඕනේ. සුද්ධි කරකැවේ එළියේ ඔක්කොම පැත්තකට දාන්න. ඒකෙන් ඔබ ඔබේ පැත්තෙන් බලන්න මේක දැන් ආවේ මොකටද කියලා. අන්න ඒක දැකපු තැනදී ඔබට හම්බුවේ වෙන උත්තරයක්. අන්න එකයි මතු කරගන්න ඕනේ. එකයි මතු කරගන්න ඕනේ. හරි? දැන් මම හිතනවා දැන් ඔබතුමියට හොඳ හොඳ අවස්ථාවක් තියෙනවා උතන බලන්න. බලන්න මේක. හරි? මේක අපි හැම මොහොතකම ඉන්නේ ওই කරකැවෙන සුලියක තමයි අහුවෙලා. අපි දන්නේ ඔය දිය සුලියට අහුවෙලාමයි ඉන්නේ අපි. ඒකන්ද ඔකෙන් මිදෙන්නම තමයි යන්නේ. ඔය සුලියෙන් ගැලවෙන්න තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. හොඳයි. තව මොනවද තියෙන්නේ? කියන්න බලන්න. <laughs> තව මොනවද? එතකොට එතකොට මේ දැන් මගේ හිතට යම් දෙයක් ආවහම මම ඉතින් හිතනවා මේ දැක්කහම දැන් උදේ නැගිටලා මම කණ්ණාඩියට මට පේනවා උළු අස්ස. එතකොට මම බැලුවා කණ්ණාඩියේ තියෙන උළු අස්සත් ඇත්තද? මෙතන තියෙන උළු අස්සත් ඇත්තද? කියලා මම හිතුවා. ඔහොම පොඩ්ඩක් එහෙම පොඩ්ඩක් ඔහොම පොඩ්ඩක් නවත්තන්නකෝ. ඔය ඇති. දැන් බලන්න උළුවස්සක් තියනවා කියලා ඔබට හම්බ වෙන්නේ කොහොමද? හිතෙන්නේ. එහෙනම් පෙනිලා නැහැනේ. හිතන බවක් නේ තියෙන්නේ. අන්න බලන්නකෝ වැඩි. හිතට නම් තියෙන්නේ නැහැනේ. හිතට තියෙන්නේ හිතන බව. අන්න දැන් ඔතන උත්තරේ තියෙනවානේ. ඔබට. අන සිතුවිල්ල පහළ වෙලා. උළුවස්සක් කියලා හම්බ වුණා නම් යමක් කියලා හම්බ වෙලා. අවිද්‍යාව පත්‍ය සංඛාරා. මායයත් එක්ක ඔබ ඉන්නේ මේ මොහොතේ. අන්න ඔබ ඔක දැක්කොත් ওই විදියට පේුණා නෙමෙයි හිතුණා කියලා. අන්න බලන්න ආර්ය අතෑරුණා. අන්න බලන්න අන්න බලන්න බුදු හද මණ්ඩලත් එක්ක අන්න බලන්න ඔබ අවබෝධයේ පැත්තට යන්නේ. ආ දැන් දැක්කද වැඩි. දැන් ඔන්න ඔබට දැන් තේරෙන්න ඕනේ. පේනවද හිතනවද කියලා. ඇහෙනවද හිතනවද කියලා. ඔන්න උතන්ට එන්න. ඔන්න උතන්ට ආපු තැන ඔබට යමක් තේරෙයි. මට ළඟට ළඟට මේනවා විත් විත් අත්හැරෙනවා මහත්තයා. නෑ නෑ එහෙම ඔබ අතහැරිය වෙන්න එපා. මම මේ පෙන්නන්නේ අර බලන්න දැන් දැන් මේ පේනවා කියලා අපි තාම අහුවෙනවා. නවන්නේ. පේනවද හිතනවද? අන්න එතනට එන්න ඔබ. පේනවද හිතන බවද්ද තියෙන්නේ උළුවස්සක් කියලා. පේන එක වෙනම එකක් උළුවස්සක් කියලා ඔබට හම්බ වෙන එක වෙන එකක්. උළුවස්සක් කියලා හම්බ වෙන තැන බලන්න ඒක තියෙන හිතන බවක්. පේන එක වෙන එකක්. ඇස් දෙක වහගන්නකෝ. මුකුත් හිතන්නේ නැතුව ඇස් දෙක අරින්නකෝ. ඔන්න පේනවා. ආයෙ ඇස් දෙක වහගන්නකෝ. ආයෙ අරින්නකෝ. ඔන්න පේනවා. ආ දැන් ওই තීනේව ගැන කියන්නකෝ ඉස්සරහා තීනේව. මේසේ පුටු හතර. අන්න හිතනවා. අන්න හිතනවා. දැක්කද? පේනවා හිතනවා කියන්නේ දෙකක්. දැක්කද? පේනවා හිතනවා කියන්නේ දෙකක්. ඔබ පේනවා කියන තැනදී යමක් අල්ල ගන්නවා නම් එතන තියෙන හිතන බව. දැක්කද ඔබ කිව්ව මේ වෙනස? ආන මේ සද්දය ඇවිල්ලා වදින එකයි ඒ ඇහෙන ස්වභාවයයි ඒ ඇහිම තුල ඔබ යමක් යමක් කියලා අල්ලන එකයි දෙකක්. තේරුණාද? ඒ අල්ල ගන්න තැන තියෙන අවිද්‍යාපච්චා සංඛාරා කියන ලෝකය. ගොඩ නැගෙන්නේ. ඒක ගොඩ නැගෙන්නේම අවිද්‍යාපච්චා සංඛාර වලින්. ආ. දැක්කද ඔබ? ආ. අන්න ඒකයි තැන. ඒ අවිද්‍යාපච්චා සංඛාර. ඔබ ඒක නුවණින් දකිනවා නම් ආ මෙතන මේක මේ මේ මෙහෙම මේ හිතන බවක් තියෙන්නේ හිතක් හටගත්තේ. අන්න ඔබ ඒ පැත්තෙන් දකිනවා නම් ඒක වෙන කතාවක්. ඒක වෙන සිද්ධියක්. එතනින් අවබෝධය තුල අන්න එතන අවබෝධයෙන් ක්‍රියාසිත පරිහරණය කරන ක්‍රියාවලියක් එතන තියෙනවා අවබෝධය තුල එතන කෙලෙස් නැහැ ආ අන්න ඒකයි එන එතන සිව් ලොකු වෙනසක් තියෙනවා ලොකු වෙනසක් තියෙනවා දැන් ඔබ කිව්වා නේද පොළොවේ ඇවිදින කතාව දැන් ඔබ ටීවී එක දිහා බලන් ඉන්නවනේ හරිද අහගෙන ඉන්නේ ඔව් දැන් ඔබ ටීවී එක දිහා බලන් ඉන්නවා හරි ඔබ ටීවී එක දිහා බලන් ඉන්නකොට අද මට මේ විස්තර ටික කියන්න බලන්න. අනිත් අයටත් මේක හුඟක් වටිනවා. දැන් ටීවී එක යනවා අපි හිතමු කතාවක් යනවා. චිත්‍රපටියක් යනවා. එහෙම නැත්නම් අපි හිතමු ප්‍රවෘත්තියක් යනවා. ආ ජනාධිපතිතුමා ඉන්නවා. අන විපක්ෂ නායකතුමා ඉන්නවා. අන ඇමතිවරු ඉන්නවා. අන පාර්ලිමේන්තුව. දැන් ඔබට ඔය වගේ ඉනවනේ. හරි. ඔබ මොහොතකට නතර වෙනවා. දැන් බඩු මිල හුඟක් ඉහළට ගිහිල්ලානේ තියෙන්නේ. ජනාධිපතිතුමා කර්මීට ගන්න ඕනේ කියලා ගිහිල්ලා මිරිකුවොත් එහෙම අර ටීවී එකේ ඉන්න ජනාධිපතිතුමාගේ මොකද්ද මොකද්ද වෙන්නේ? කියන්නේ ටීවී එකේ <laughs> දැන් ඔබට තේරුණාද? හරිද? ඔන්න බලන්න. එහෙනම් ඒකේ කන මිරන්න බෑ නේද? බෑ. ගානක් ගොම පාරක් කියලා ගැහුවා. ගොම ටිකක් තිය කළා. දැන් මොකටද වැදුනේ ටීවී ස්ක්‍රීන් එකට නේ? ටීවී එකේ ස්ක්‍රීන් එකට. ආ ඔන්න එක පැත්තක්. හරිද? ඔන්න බලන්න ලෝකේ. දැන් ඔබ මේ පැත්තේ ඉඳන් බලන් ඉන්නවා. දැන් ඔන්න දැන් ඔන්න ඊගාව එක. දැන් ওই ටීවී එක තියෙන තැන එතකොට ඔබ දකිනවා පට්ට මුලා මෙතන මෙතන කිසි ඒකේ පෙන්නන පුටු පුටු තියෙනවා මේස තියෙනවා. ඔබට ඒව ගිහලා ඉඳ ගන්න පුළුවන්. බෑ. ඒකේ කෑම පෙන්නන ඔබට කන්න පුළුවන් දේවල්. එකක් බෑ. එකක් කන්නත් බෑනේ. අන්න බලන්න දැන් වැඩි. දැන් ওই ටික මෙතන ඉඳලා ඔබ බලන් ඉන්නවා. බලන් ඉඳලා ඔන්න බලන්න ඔබ දකිනවා එතන නම් බොරුවක් තියෙන්නේ කියලා. හැබැයි මේ දකින්න සිද්ධිය ඔබ හිතන් ඉන්නව ඇත්තයි කියලා. දැන් බලන්න ඔබට ওই ටික හම්බුනේ කොහෙන්ද? ඇහෙන්ද? හිතෙන්නේ අන්න. එතනත් ඔය ටීවී එකේ සිද්ධියම නෙමෙයිද තියෙන්නේ දැන්. <laughs> දැන් ඔබට තේරුණාද සිද්ධිය? එහෙනම් ටීවී එක කියන්නේ ඔබට නිවන් දකින්න තියෙන කමටහන. එදා බුද්ධ කාලේ ඔක තිබුණේ නැහැ. අද අපිට ටීවී එකක් තියෙනවා, රේඩියෝ එක තියෙනවා, මේ ෆෝන් එක තියෙනවා. දැන් ඔබයි මායි කතා කරනවා දැන් මෙතන. දැන් මේ කතා කරන එක ඔබට මගේ රූපෙත් මම මේකට දානවා ස්ක්‍රීන් එකට. ඔබටත් ඔතන මගේ රූපේ පේනවා. ආ මේ නිශාන්ත මහත්තයා කියලා අල්ලන්න ගියොත් එහෙම. ඔබේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකනේ අල්ලන්න බෑ නේද? එහෙනම් ඔය විදිහම නේද දැන් ඔබට ඔබට දැන් ওই ටික හම්බෙන්නේ කොහෙන්ද? ඔබේ හිත තුලින් නේද? සිත සිතේ ලෝකෙ සිත සිත තුලින් නේද? ඔව්. අන්න බලන්න. ඒකෙත් එහෙනම් ওই විදිහම නේද සිද්ධිය? ඔව්. දැන් බලන්න. එහෙනම් අර ටීවී එකේ චිත්‍රණය වෙන එකේ කාවක් සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියලා දෙයක් ගන්න තියනවාද එතන? ගන්න බෑ. ගන්න නැහැ. එහෙනම් ওই සිතේ ඇතුලේ හැදෙන රූප ටිකත් ඒ වගේ නේද? ඔව්. එහෙනම් ඒ ටීවී එකකින් ආපු සද්දේ වගේ නේද? ඒ සද්දේ කවුරුත් ඉන්නවද? නැහැ. කෙනෙක් පුද්ගලෙක් ද්‍රව්‍ය වස්තු තියනවාද ඒවැ? අන්න බලන්න. නැහැ. දැන් ඔබට තේරෙනවා. එහෙනම් මේ ටීවී එක කියන්නේ අපිට මේ ලොකු කමටහනක් නේද මේ නිවන් දකින්න තියෙන්නේ. මේ මේ මේ මේ මේ බොරුව බොරුව බොරුව මේ හරියට වටහා ගන්න. ඈ ආන්න බලන්න. අන්න බලන්න. රූප වැටෙන්නේ තිරයට. සද්දේ ඉන්නේ බෆල් එකකින්. අපිට හම්බ වෙන්නේ දෙක එකට එනවා කියලා නේද? අරයා කතා කරනවා කියලා නේද? ඕකම තමයි මේ දැන් වෙන්නේ. වේගය නිසා නේද මේ දෙක වෙන්නේ අපිට. ඔව්. අන්න බලන්නකෝ. <laughs> ඒකම තමයි වෙන්නේ මේ. ඒකම තමයි මේ සිද්ධ වෙන්නේ දැන්. එහෙනම් අපි නිදාගත්තාම හීන දකිනවා. නේද? ඔව්. ඇහැරුණා. ඇහැරුණා මේක බොරුවක් නේ. එතකොට ඇහැරිලා ගත කරන ටික ඒකත් ඇත්ත එතකොට. නෑ ඒකත් බොරුවක්. එතකොට අර හීනේ ඕකයි අතර වෙනස මොකද්ද? වෙනසක් නෑ දෙකම එකයි. ආ <laughs> එහෙනම් හීනේ කියන එක අපිට අපිට ඇවිල්ලා තියෙන්නේම මේ ධර්මය අවබෝධ කරගන්න. අන්න ඒක තුලින් මේක අපිට අවබෝධ කරගන්න. ඒක කමටහනක් කරගෙන. එහෙනම් බලන්න දැන් ඇහුවනේ යෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා නේ? යෝයි තියෙන්නේ ඒක තමයි. දැන් ඔබට පේනව නේද කොහෙද ඔබට අතාරින්න තියෙන්නේ තැන? යෝනිසෝ මනසිකාරය. දැන් ඔබට මේ කතන්දරේ තේරෙනවද? එහෙනම් බලන්න ඔබතුමිය හොඳට බලන්න. ඔය ඔක්කොම ඔබතුමිය හිතන බවක් නේද තියෙන්නේ හැමතැනකම. කවුරු හරි ඔබට බනිනවා. එයා බනිනවා කියලා ඔතන හිතන බවක් නේද තියෙන්නේ. අන්න අරයා මට බනිනවා. අන්න දැන් මේ මේ ධර්ම සාකච්ඡාවක් යනවා. ඔබ හිතන බවක් නේද තියෙන්නේ ඔතන. ඔව් මම හිතන බවක්. එතනින් එහාට තියනවද යමක්? නැහැ. දකින්න ඕනේ. එහෙනම් බලන්න මේක ඔබට පුළුවන් මේක ලියා ගන්න. ඔබට මේක ලියා ගන්න පුළුවන්. හරි? ඔබගේ ශ්‍රද්ධාව බුදු පියාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව තව තව වැඩි කරන්න. මේ ධර්මයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව තව වැඩි කරන්න. ඔබව දවසක ওই ශ්‍රද්ධාව ඔබව මේ ගමන් මගේ ගමනාන්තයටම අරන් යනවා. අන්න ඒකයි. ඒ ශ්‍රද්ධාව නැති කරගන්න එපා. ඔබට ඔබ අධෛර්යමත් වෙන්නත් එපා. මායයට ඉඩ දෙන්න එපා පොඩ්ඩක්වත් උතන්ට රිංගන්න. හරි? එහෙනම් බලන්න මායя එක එක විදියට ගෙනින්. ඔබ ඒවට අහු වෙන්නත් එපා. හරි? ඔබට මම කියන්නේ ගොඩාක් දේවල් කරන්න එපා. බොහොම පොඩි සියුම් තැනක් අරගෙන, පොඩි තැනක් අරගෙන. ඔබ ඔන්නෝක ලෙහන්න ගන්න. ටික ටික. අන්න එතකොට ඔබට මේක තේරෙන්න ගන්න. ඔය ඉස්සරහ අල්ලලා බලන්න මොකක් හරි අති අතින් අල්ලලා අල්ලනකොටම ඔන්න ඔක එක ඇඟිල්ලකින් ස්පර්ශ කරන්න මොකක් හරි අතේ ඇඟිල්ලකින් ওই ඉස්සරහා තියෙන දෙයක්. ඔව් තෙල් බෝතලයක් තියෙන. අන්න බලන්න. දැන් මේ තෙල් බෝතලයක් කියලා ඇඟිල්ලනේ ස්පර්ශ වුනේ. ඔව්. ඔබ ඇස් දෙක පියාගෙනත් ඕක කරන්නකෝ. ඕක ඉමින් ස්පර්ශ කරන්නකෝ. දැන් පේන්නෙත් නැහනේ. කවුරුත් කියන්නෙත් නැහනේ තෙල් බෝතලයක් කියලා තමයි. ඇඟිල්ල කියනවාද තෙල් බෝතලයක් කියලා? නැහැ. ඇඟිල්ල දන්නවද? නැහැ. බලන්න. එහෙනම් බලන්න එහෙනම් මේ ඇඟිල්ලට මෙහි කියන එකක් හම්බ වෙලා නැහැ නේද තෙල් බෝතලයක්. නෑ පටවියක්. ආන්න. ඒ පටවියක් හම්බුණාද ඇඟිල්ලට? ඒ කියන්නේ හයිය ගතිය. ඒකත් කියන්නේ කොහින්ද? ওই පැත්තෙන් නේද? ඔය හිතින් නේද කියන්නේ මේක හයියයි කියලා දැන්. ඇඟිල්ලට ඔන්න බලන්න ඔබ ඇඟිල්ල ගාවනකොටම දැනීමක් ආව නේද? ඔව්. ඔච්චරයි නේද උනේ? ඔව්. ඉතින් එච්චරයි නේ. ඉතුරු ටික මේ පැත්තෙන් නේද දැම්මේ. ඇඟිල්ල ගෑවුනා, තදයි, සෙල් බෝතලේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. අන්න. ඔබ දැක්කද? මේ ස්පර්ශය තුල එකක් තිබුණාද මොකක්වත්? ස්පර්ශය ස්පර්ශය තුලම නිරුද්ධ වුණා. ගෑවෙනකොටම විතරයි නේද දැනුනේ? ඔව්. ඇඟිල්ල ගන්නකොට ඒ දැනිච්ච ටික කොහෙටද ගියේ? නෑ මහත්තයා ඒක ඒ නිරුද්ධ වුණා. ආ නෑ දැක්කද පහන නිවුනා වගේ නිරුද්ධ වුණා නේද ඒක? ගිය තැනක් කියන්න පුළුවන් දේ දැනීම. බෑ. අන්න දැන් ඔබට තේරෙනවද මේ කියන කතන්දරේ? කයට දැනීම ඔච්චරයි. ඔච්චරයි තියෙන්නේ. ආ අනිත් ඔක්කොම හිතන බවක් තියෙන්නේ. හිතන බවක්. ඒ හිතන බව එන්නේ පංච උපාදානස්කන්ධ හට ගැනීම. ඒ තුල මොකද දුක්ඛ ස්කන්ධයක්මයි හටගන්නේ. අන්න අටලෝ දහමට අහු වෙලා යන තැන. අන්න කුඩේ ඉහෙරිලා තියෙන තැන. දැක්කද? දැක්කද? ආ හොඳයි. තව මොනවද? තව තව අහන්න. තව තව ධර්මයේ තව තව අහන්න. එකම දේශනාව ඔබ සිය සැරයක් ඇහුවොත් සිය සිය සිය විලිපාරට ඇහෙන්නේ වෙන එකක්. ඇයි ඇත්තටම එයක් නෙමෙයිනේ උතනින් එතනින් එතනින් බලන්න පෙර නොතිබී හටගන්න මොහොතක පෙර නොයසූ ධර්මයක්. ඕකමයි වෙන්නේ. එන ඔබ දහ ගමනක් ඇහුවොත් පෙර නොතිබී හටගන්න මොහොතක පෙර නොයසූ ධර්මයක් ඇහෙන්නේ. ඉස්සලා හිච්චේව ඇහෙන කෙනක් නැහැ. ඇහිච්ච ඒ ඒවත් නෙමෙයි ඇහෙන්නේ. වෙන එකක් ඇහෙන්නේ. ඔබට ඔන්නෝක තේරෙන්න ඕනේ. ඔබට වෙනස් විදියකට ඒක ඇහෙනවා නම් අන්න ඔබ බලන්න එයා නෙමෙයි මේ ඉන්නේ වෙන කෙනෙක්. අන්න ඒ ඥානෙ ඉන්න ඕනේ ඔබට. මේ මොහොතට අන්න වෙන දෙයක්. මේ මොහොතට වෙන කෙනෙක්. මේ මොහොතට වෙන අන අලුත් අත්දැකීමක්. අලුත් අලුත් දැනීමක්. ආන්නේ ඔබට තේරුණා. අන්න එහෙම ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට යන්න. හොඳයි. තාම මොනවද තියෙන්නේ? මම මේ ලොකු දේ සාකච්ඡාවකට නෙමෙයි කට්ටියට කතා කරේ මේ කෙටි සාකච්ඡා පොඩි පොඩි තීනේ ඔන්න වගේ ඔය බත් මුට්ටියක් වගේ හාල් ඈ තේ එකක් වගේ <laughs> පොඩි නිකන් මේ චූටි චූටි තැන් වලින් මේ ධර්මයේ ස්පර්ශ කරන්න පුළුවන් ගැඹුර වෙන්න. ඇයි අපි හොයන්නේ මේ මහා කන්ටේනර්නේ. මහා නැවුනේ හොයන්නේ. ඈ මේ අක්කර ගණන් ඉඩම් හොයන්නේ ඒව ඕනේ මේ බලන්නකෝ මේ බත් ඇටයක් ඇති වැඩේ කරගන්න <laughs> තේරුණාද ඒකයි මේ මේකේ තියෙන රහස ඉතින් මේක ඔබට මම කියන්නේ මේ ධර්මයේ තුලින් මේ ධර්ම සතුට විඳින්න කියලා ඉස්සල්ලාම. මේ සතුට විඳ මේක බරක් කරගන්න එපා. මේක සතුට විඳින්න විඳින්න තමයි ඇතුලාන්තයට ඇතුලාන්තී ස්පර්ශ වෙන්නේ. අන්න එතකොට තමයි මේක හරි සුන්දර. අන්න එතකොට තමයි නියම නිර්ාමස ප්‍රීතිය කියන එක එන්නේ. අන්න එතකොට තමයි පරාර්ථය කියන එක උපරිමයට එන්නේ. ඒ කියන්නේ මමත්වයේ දිය වෙනවා. ආත්මාර්ථයේ දිය වෙනවා කියන්නේම කුණු ගොඩ ගැලවෙනවා. බලන්න එහෙම දැනෙනවා නම් ඔබට ඔබ ඉන්නේ හරියම තැන. ඔබට ඒ විදිහට දැනෙනවා නම් ඔබ ඉන්නේ එතනමයි. ඔව් අරුණ මහත්තයා ඊයේ මම වතුර බෝතලේ අරගෙන වතුර ටිකක් බොන්න ගත්තා. එතකොට මට හිතුණා මේ මෙතන වතුර බෝතලයක් කියලා කියන්නේ කවුද මෙතන වතුර බෝතලයක් නෙමෙයිනේ මේ මං කටට දාගන්න ඕනේ වතුර ටිකක් කියලා රේම හිතනකොට හිතෙන්නේ මෙතන කිසිම දෙයක් නැහැ වගේ එහෙම දැනෙනවා ඒක මේ දැනීමට දෙනවා දැන් නෑ එහෙම නෙමෙයි අන්න මම එතනත් ඔබට කියන්න ඔබ වතුර බෝතලේ ගන්නකොට බලන්න මේක වතුර බෝතලයක් කියන්නේ කොහොමද අත කියනවාද වතුර බෝතලයක් කට කියනවාද වතුර වැටෙනවා කියලා ඔන්න විදර්ශනාව ඔන්න යෝනිසෝ මනසිකාරය අන්න ඔබ දකිනවා ඒ ටික කියන්නේ කොහෙන්ද කියලා හිතට පුළුවන් ද වතුර බොන්න හිතට පුළුවන් ද බෝතල් අල්ලන්න ඔන්න ඥානෙ ඉපදෙන තැන දැන් මට පේනවා වැරදි යෝනිසෝමනසිකාරය. ඕක නෙමෙයි වෙන්න ඕනේ. ඒකයි ගමන යන්නේ නැත්තේ. හරි. ඒක තමයි. හරි දැන් අහුණා. දැන් නිවැරදි කරගන්න. <laughs> සාදු සාදු සාදු. ඔබ වෙනුවෙන්ම අද මේ දේශ සාකච්ඡාව තියෙන්න තිබිලා තියෙන්නේ. ඔබ වෙනුවෙන්මයි. ඔබ අද මේක තේරුම් ගත්තොත් හෙට ඔබ ඔය ඔතනට වැටෙන්නේ ඔබ ඔතනින් එහාට යනවා. හරි? එහෙනම් බලන්න. ඔබ බලන්න ඔබ වතුර බෝතලේ අල්ලනකොට අත කියනවාද වතුර බෝතලේ කියලා. කවුද කියන්නේ වතුර බෝතලේ කියලා. අන්න බලන්න. කටට වතුර ටික වැටෙනකොට බලන්න. වතුර වැටෙනවා කියලා කට කියනවාද? අන්න බලන්න. අන්න ඔබට අහුවෙනවා නේද මේ හිත හිත හිත හිත හිත හිත